ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම් දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස ක්වාං අත්තාය චිත්තං පනිදයි යෝ මේ අත්තෝ අබිනිප්පන්නෝ හන්දදානි පටිසරා පටිය පරිසංහරාමි තී සෝ පටිසං හරති චේව නච්ච විතක්කේති නච්ච විචාරේති තී ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවට ඉස්සරහින් තියාගත්තේ බික්කුණෝ පස්සේ සූත්‍රය ඒ සූත්‍රයේදී සර්වජන් වහන්සේ අවස්ථාව ලබා ගන්නවා සතිපට්ඨානයට අදාළ සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේ දක්වපු නැති වෙනස් පැත්තක්. නැත්නම් සතිපට්ඨානේ ජීවුම්බන් කිරීමට, ඝන භාව කිරීමට, දැඩි කිරීමට යෝගාවචරයන් විසින් දත යුතු වෙනස් පැත්තක්. ඒ පැන්චීම සඳහා සර්වචන් වහන්සේ පනිධාය අපනිධාය කියන මේ පද දෙක මේ සූත්‍රයේ හොඳට වර්ණනලා පෙන්නනවා. ඒ සඳහා හේතු වෙන්නේ පසුබිම වෙන්නේ නිදාන වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සවැත්නුවර සමීපයේ තිබිච්ච විකුණෝ පස්සේ එකට නැත්නම් භික්ෂුණී ආරාමයකට ගියාට පස්සේ එතනින් භික්ෂුණීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට වාර්තා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි බොහොම සතුටින් සතිපට්ඨානේ වදිනු නැත්නම් සතිය පිහිටවනවා එතකොට උලාරේසු උලාරං කුබ්බේනාකරං විශේෂං අධිරජ්‍යති කියලා අපිට උලාර වූ පෙර නොවි විරු උසස් විපස්සනා විදියුණු නැත්නම් සතිපට්ඨානේ දියුණුකම් ඇති වෙනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට වාර්තා කරනවා එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒක එහෙමමයි නැගිනියනි ඒක එහෙමමයි මේ සතිපට්ඨානේ ගැන අදහපු කෙනෙකුට කවදාකවත් බලාපොරොත්තු සුන් කරගන්න වෙන්නේ නැහැ එnde ende ende ende දියුණුවක් අදට වැඩි හේතු දියුණුවක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සංසිද්ධිය ලැබිච්චදී බුදුරජාණන් වහන්සේට සවැත්නුව ජේතවනාරාමයට ගිහිලා අෂ්ට පීඨල වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ නැගිනිවරු නැත්තම් අපේ භික්ෂුණී ඔබ සතුටින් සතිපට්ඨාන භාවනාව කරනවා ඒගොල්ලෝ මට වචනයෙන්ම සඳහන් කරා ඉතින් මම මේගොල්ලන්ට අනුමත කිරීමක් වශයෙන් ඒක එහෙමමයි වෙන්නේ කියන එක කියලාමයි කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ වார்த்தාවේ පස්සේ ਸਰවචනාංශයේ සඳහන් කරනවා ඒක පිළිඅරගෙන ආනන්දේ ඒ විදිහට සතිපට්ඨානේ භාවනා කළත් වරින් වර හිතේ අපනිදාවක් එහෙම නැත්නම් හිතේ විසිරියමක් ඒ යෝගාවචරය බලාපොරොත්තු විය යුතුයි කියලා. ඒකයි ඒකේ තියෙන ඒ සර්වචන්සේ කොට පාද ගන්න හැටි. කොහොම සතුටින් සතිපට්ඨානේ වඩ아가න ගියාට ඒ වඩද්දිම හිතේ විසිරියම් හිතේ කලකොලකම් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට කෙලෙසද එහෙම වෙන්නේ. එහෙම නැත්නම් ඒ හිත විසිරියම බලාපොරොත්තු වෙන්න කියලා අනතුරු අඟවලා සර්වචන් වහන්සේ සතර සතිපට්ඨානේ කායानुපස්සනාව ඉඳලාම එකින් එක විස්තර කරනවා. මේ විදිහට කෙනෙක් සතර සතිපට්ඨානිය අනුව කයයි කායano බලන සුළුව නැත්නම් රූප ධර්ම વિશે භාවනා කරගෙන යනකොට කායේන අරිලා උප්පජ්ජති කියලා කයේ දාහ දැවිලි තැවිලි ගති පහළ වෙන්න පුළුවන් චිත්තේන චේතසෝ ලීනත් භාවං හිත හැඟවි ගන්නවා. හිත දීන භාවයටපත් වෙනවා. හිත පසුබාහන ගතිය වලට එනවා. ඒ වගේම බහිද්දා චිත්තම් වික්ඛිපති. හිත සම්පූර්ණයෙන්ම බාහිරේ විසිරී යනවා. වීදුරු භාණ්ඩයක් අట్లా ගියා වගේ. නැත්නම් ජලකඩකට වතුර ගැහුවා වගේ, ගලක් ගැහුවා වගේ. ඒකේ තියෙන අර ඡායාව පේන ගතිය කඩලා යනවා. අන්න එහෙම වෙච්ච වෙලාවක මේ යෝගාවචරය විසින් තීරුම් අරගන්නවා මේ කිස්මින්චි දේව පාසාදනීයේ නිමිත්තේ චිත්තම් පනිදහිතබ්බං කියන එක තමයි මෙවැනි தත්වයක් මතුනාට පස්සේ යෝගාවචරය විසින් ගත යුතු පිළිවෙල. යම් කිසි වූ ආසාදනීය නිමිත්තේ දැන් භාවනාවට අප්‍රසාදේ පළ වෙලා තියෙනවා. හිතේ දැවිලි දැවිලි පහළ වෙනවා. ඒ නිසා හිත පසුබාලා. හිත සැඟවිගෙන ඒ වගේම හිත පිටතට විසිරී ගියා. ඒ කියන්නේ ගොනුව නැතුව ගියා. ඒකට කියනවා අප්‍රසාදය කියලා. එතකොට බුද්ධ ඥාන සඳහන් කරන මේ වෙලාවට අර විසිරිච්ච ගතිය, හිත සංගවිච්ච පසුබාපු ගතිය, කයේ හිතේ ඇතිවෙන මේ පරිලාහ දැවිලි තැවිලි නැතිකරන්න අප්‍රසාද වෙනුවට ප්‍රසාද ජනක හිතවිල්ලක් ප්‍රසාද ජනක අරමුණක නිමිත්තක හිත පිටවන්නේ. එතකොට මේ වචන තුන ගත්තොත් අපි පෞද්ගලික දවස් තුනේ ටික ටික මේවා සාකච්ඡා කළා අප්‍රසාදයේ පළවෙච්ච වෙලාවේදී ප්‍රසාද ජනක අරමුණක් ගන්න කියලා. නිමිත්තක් ගන්න. මේ නිමිත්තක් ගන්න කියලා කියන්නේ සමහර විටක ඒ යෝගාවචරය ගත්ත මූල කර්මස්ථානයේ නිමිත්ත නොදැනෙන නොපෙනෙන තැනට යෑම නිසා සමහර වෙලාවට හිත මේ වගේ දැවිලි තැවිලි ඇති වෙන වෙලාවල් එනවා. හිත පස්සට යන වෙලාවල් එනවා. හිත බාහිර වික්ෂිප්ත වෙනවා. ඒ මොකද විශේෂයෙන්ම ආනාපාන සති සූත්‍ර අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ආනාපාන සතිය වඩන්න වඩන්න සමීප වෙන්න වෙන්න ඒකේ අරමුණු කරන්න පුළුවන් ගතිය සහ නිමිති ගන්න පුළුවන් ගතිය තුනී වෙනවා. අනෙකුත් අරමුණු වල නම් නිමිති ගන්න පුළුවන් ගතිය සහ අරමුණු කරන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. ආනාපානෙ විශේෂයෙන්ම හඳුනා ගන්න ගන්න ලඟ වෙන්න වෙන්න භාවනා කරන්න කරන්න නිමිත්ත සියුම් භාවයටපත් වෙලා සූක්ෂම භාවයට අතිසූක්ෂම භාවයටපත් වෙලා නිමිති කරගන්න බෑ අරමුණු කරගන්න බෑ ආශ්‍රත් ප්‍රසස්තික වෙනස අඳුර ගන්න බෑ කොතනද හැපෙන්නේ කියලා අඳුර ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා මේකම යෝගාවචරයට අප්‍රසාදයේ පිටින් ඉතිින් දිදී තියෙනවා ඉතින් එතකොට ඒ යෝගාවචරගේ හිත එහෙම නැත්නම් මේ කෙලස් පරිත හිත කියනවා දැන් මට කිව්වා ආනපන බලන්න කියලා දැන් ආනපන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා හිත විචිප්ත වෙනවා. එහෙම නැත්නම් මේ ඉස්සරහට දැන් පස්සට යන්නේ සත්‍ය කැඩලාද සමාධිය කැඩලාද මොකද උනේ කියලා හිත අප්‍රසාදේ පළවෙන නිසා ඒ වෙලාවේදී භාවනා කර්මාන්තේ කඩාගන්නෙත් නැතුව ඉදිරි බලාපොරොත්තුවක් ඇති කරන්න නම් ප්‍රසාදනීය නිමිත්තේ ප්‍රසාදලවන නිමිත්තක හිත පණිදහිතබ්බං හිත පිහිටවන්නේ. හිත ඒකට යොමු කරන්නේ. එහෙම නැත්නම් සල්ලුක සාධාරණ නැගිටලා යන්න ඉඩ තියෙනවා. ගියොත් ઈચ્છා බංගත්‍ය බලාපොරොත්තු සුන් කර ගැනීම කෙලේශයක් මතුවෙනවා. මත වෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් හරි ක්‍රමයකට අම්මා කඩේ ගිය වෙලාවේ තාත්තා දරුවා පරක් කරන්නේ කිරි දීලා නෙවෙයිනේ කිරි දෙන්න අම්මා එනකන් ඉන්න එපායි. එතකන් දරුවා මොන හරි ක්‍රමයකට රබර් සූක්කුවක් දීලා හරි කමන්නේ නැහැ. දරුවා පරක් කරන්න ඕනේ අම්මා එනකන් ආන්න ඒ වගේ මූල කර්මස්ථානයේ සමාධි පිළියම් නිසා වෙන්න කොට නැත්නම් අතර වෙන එකක් නිසා වෙන්න පුළුවන් ආනේ වෙච්චාම හිතේ අප්‍රසාද ගති පහළ වෙනවා හිතට නිමිත්තක් නැතුව යනවා හිත බඩේ හිටුප ඉන්න වගේ වැනෙන්න පටන් ගන්නවා ඉතින් මේක වරක්වත් වෙච්ච නැති ආධුනික යෝගාවචරේකට නම් මේ தත්ත්වෙදී ගොඩක් කලකොලබක් ඇති කෝල ගති කොඩු ගති අනිශ්චිත ගති පහළ වෙනවා. ඒ වෙලාවේදී මේ හිතට තන වඩන්න ආයතනයක් අල්ලගෙන නැගිනින්ද ඉන්නක් ඕන. හයිය හති තියෙන එකක් ඕන. ඒකට කියනවා පාසාදනීය නිමිත්තේ චිත්තම් පණිදයි ධම්ම. ප්‍රසාදේනවල යම් නිමිත්තක හිත පීඩෝන්නේ. ඉතින් මම කලින් කිව්ව විදිහට මේක අටුවාචාර්ය වංශ සමාලාට බුදුගුණ මෙනේ කරන්න කියන ඒ වෙලාවේ බුදුජාන් වහන්සේ මේ වගේ ගුරුවරයෙක් ඇතුව නෙවෙයි මගේ සිව්පසය ඇතුව නෙවෙයි, මේ පාසුකම් ඇතුව නෙවෙයි මේ බුද්ධ කෘත්‍ය මේ බුද්ධත්වයේ සඳහා කටයුතු කරන කටයුතු කලේ. එනිසා කොච්චරනම් මේ වගේ තත්ත්වවලට මුහුණ දෙන්න ඇද්ද? ඒ නිසා අපි එවැනි ගුරු සම්භාරයක් සහිත බුදුජානන් වහන්සේගේ ඒ අප්‍රත්‍යත ධෛර්ය සීපත් කරගෙන බුදු ගුණාට මෙනෙහි කරනවා. ඒ වෙනත්නම් අපි මෛත්‍රිය වඩනවා. මගේ හිතට ද්වේෂයක් පහළ නොවේවා, දුෂ්ණාගතියක් පහළ නොවේවා, මේ ලැබිච්ච භාවනා ජීවිතය මම සූසී පාවිච්චි කරම් සූසී පරිහරණය කරම්වා කියලා තමන් කෙරෙහි හෝ මෛත්‍රී කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රියමදහ සිය ලෝක සත්‍ය વિશે හෝ මෛත්‍රී කරලා හිත අර විහිරිච්ච හිත තනවල යනවා. ඒ නැත්නම් අතුවාවේ සඳහන් කරලා නැහැ. තමන්ට මේ විපස්සනා ක්‍රමයේ සුද්ධ විපස්සනාට ගිය කෙනෙක් නම් මේ මම දැන් මෙතන තරහ දීලා තමයි, නුරුස්නා තමයි, අරමුණක් නැහැ තමයි. නමුත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක ආනාපාන අරමුණ ගොරෝසුණක් තියෙනවා, සියුම්ුණක් තියෙනවා, නොපෙනීගයක් තියෙනවා. ඉතින් මේ වෙලාවට හිත කීකරු කරගන්න, ගොනු කරගන්න මේ මොකක් හරි අවස්ථාන රූපව අවස්ථානුකූලව දෙයක් යොදවන්නේ කියලා. යොදක් යොදවට පස්සේ ඒ දේ නිසා අර නන්නතර වෙච්ච හිත, කඩ කඩ වෙච්ච හිත ආය පිටු වෙනවනම් ගුණ වෙනවනම් එතකොට ඒකේ ගන්න තේරෙන පටන් අර ගන්නවා අර විසිදී ගිය වියලි තත්ත්වේ වෙනුවට ගුණාවක් ප්‍රමෝදයක් හිතේ ප්‍රීතියක් සුඛයක් අසද්ධියක් පහළ වෙන්න පටන් අර ගන්නවා මොකද මේ හොයාගත්ත මේ අලුත් ක්‍රමය කවුරුත් කියප ගන්න නෙවෙයි. තමන්ම උත්සාහ කරලා මතු කරගත් එකක්. ඉතින් ඒ නිසා තමයි තේරෙනවා මේකෙන් නැගිටලා ගියා නම් කෙලවරක් නැහැ. දැන් කොහොම හරි කරලා ආයෙත් හිත එක විදියකට කීකරු කරගත්තා. ඒ නිසා ප්‍රමෝදය, අරුණ ප්‍රීතිය, ඊගාට බලවත් ප්‍රීතිය, ඊගාට සුඛය, ඊගාට අසද්ධිය, සමාධිය ධර්ම પરම්පරාවක් පහළ වෙන්න පුළුවන්. ඒක අහම්බයක්. මේ දේ හරි ගියොත් ධර්ම પરම්පරාව පහළ වෙනවා. එහෙම නැත්නම් මේ දේ වෙලා මම නැගිටලා ගියා කියනකොත් මතක නැතිවෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් පේන්න තියෙනවා මේ සතිය වඩනකොට භාවනා ජීවිතයේදීම දියුණුවක් විදිහට නුරුස්නා ගතිය පහළ වෙනවා කියන්නේ. තවත් ඕනේ නම් කාට හරි දැනගන්න මේ ලයිස්ට් සම්පූර්ණ කරන්න ඕන නම් ඒ භාවනා කරගෙන යනකොට මේ නුරුස්නා අප්‍රසාද ජනක බවක් ඇති වෙනවා කාටද කියන්න බෑ. පොදු අප්‍රසන්න ගතියක් ඒ වගේම තමන්ගේ දොස් දකින්න ගතියක් වෙනවා ඒ වගේම අනුන්ගේ දොස් දකින්න ගතියක් වෙනවා මෙච්චර ලස්සන භාවනා කරනකොට කවුරුද කැස්සා කවුරුද දොරක් හයිය වුවා කැස්සා මොනවා හරි කියලා අනුන්ගේ දොස් දකින්න ගතියකුත් තියෙනවා එහෙම නැත්නම් එයි මේ දේවල් හරියටම අකුරටම පිළිසිතුවට වෙන්නේ නැත්තේ ඇයි අන්තම් මේ භාවනා කරනකොට කවුරු හරි මේ විදිහට සද්ද කරන්නේ කවුරුට මේ විදිහට මට අවහිර කරන්න කියලා දේවල් හරියටම අකුරට සිදුවෙන්නේ නැතිවීම පිළිබඳව ද්වේෂ පහළ ඉතින් මේ හතරම මේ නුරුස්නා ගතිය, තමන්න දෙස් දෙන ගතිය, අනුන්ගේ දොරතෝ වෙන ගතිය, දේවල් අපේක්ෂා කරන ගතිය සියලු දෙනාම හරියටම වෙලාවට ඇල වාඩි වෙන්න ඕනේ. කිසිම කෙනෙක් පහුවෙලා ඉඳ නරකයි, කිසි කෙනෙක් හයියෙන් දොර වහන්න නරකයි. ඒකට නීති හදන්න ඕනේ කියලා එහෙම හිතන ගතිය සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට පේන්නේ ඉතිය විසිට ඒ වෙනත්නම් හිත භාවනා පාරෙන් පිටපොට පැනමු ගතිය. නෝ සර්වඥාන්ති විතර විද්‍යෝම කියනවා එහෙම දැන් අපේක්ෂා කරන්න කියලා. නුරුස්නා ගති පහල කරගන්න හිතුවේ නැතත් තමන්න තමන් දිස්ති ගත්තේ නැතත් අනුන්ගේ දෝෂෝණ ගතියක් තමන්ගේ මූලික චරිත ලක්ෂණයන් නොතිබුණත් සියල්ල අකුරට සිදුවිය යුතුයි කියන එක බලාපොරොත්තු නොවුණත් මේ භාවනාව ජීවු වෙනකොට හැටි මෙහෙම තමයි. ඒකේ ඒ අපනේ 10 ක්‍රමයේට නන්නතර වෙන ක්‍රමයක හිත කැඩෙන ගැටයක් තියෙනවා. ඒ වෙලාවට අප්‍රසාද භාවය පහල කරන වෙනකොට ප්‍රසාද අරමුණක හිත තැම්පත් කරනවා. ඒ කියන්නේ හිත ස්වභාවයෙන් කැමැති වෙන අරමුණක හිත තැම්පත් කරනවා. ඒ වගේම ඒ අරමුණේ නිමිත්ත ගන්න. මොකද නිමිත්ත නැතිවීම නිසාම සමහර වෙලාවට හිත විචිප්ත වෙනවා. නිමිත්තක් අරගෙන නිමිත්ත අරගෙන ඒ ඒ හිත කීකරු කරගන්න තැම්පත් කරගන්න. ආ මේක කරගෙන කරගෙන කරගෙන යනකොට Tamanට තීරෙන්න පටන් අර ගන්නවා Taman දෙන හැම නිමිත්තම පිළිගන්න කැමති නෑ හිත. හිත උඟක් වෙලාවට Taman පුචි සංසාරගත නිමිත්තක විතර හිත තැම්පත් කරනවා. මෙහි ඉන්න වෙලාවේදී මට මතකයි මම ජීව ආපු අලුතම වගේ ඒ සුදු මාත්‍යයකට තාමත් හිත වික්ෂිප්ත වෙන්න පටන් අරගත්තා ස්ථානින් දැක්ක හැමතුඳ නෑ යුතුයත් හොඳ නෑ කමඨානුත් හොඳ නෑ මොන විදිහෙන්වත් හිත භාවනා කරන්න ගිය ගමන් සම්පූර්ණ මීමසෝදිය විශ්නාගේ විශ්නාව. ඒකේ පරිවර්තන කරපු එකන පස්සේ පැවිදි වුණා. එයා කො ලොකු සංසිකාට ගියාට පස්සේ උගාක් වෙලා ගියයි කියලා ඒ යෝගාවචරයේ හිතට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒක ලොකු සංසේ තේරුම් ගන්න කියලා කියනවා. ඇතුළත දෙයකට හිත දාන්න එපා. හිත ඇතුළට දාපු ගමන් එයාට බීතිකාවක් එනවා. නිසා බාහිරයේ තියෙන ඇට සැකිල්ල දිහා බලන්න කියනවා. බාහිර දේකට දැම්මම පස්සේ ඉතින් තැම්පත් වෙනවා. මේ පටහිර ජීවත් වෙන මිනිස්සුන් ගාව යෝගි බිහිතිකා තියෙනවා. යම් යම් අරමුණු වලට දාපු ගමන් හිත සම්පූර්ණ ඇවිස්සෙනවා. අර කඳුබඩ භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ නමක් අපට හම්බුණා. ඇමරිකන් ජාතික මේ වියට්නාම් යුද්ධයට ආපු යුද්ධ සෙබලෙක්. ඕම ඡන්ද පරුස ගතියක් තමයි ස්වරූපෙන් පේන දේ මම ඇතුලෙන් හොඳට මිච්ච හාමුදුරු යනකොට එනකොට බස බස ගන්නවා වැඩ කරන්නේ ඉතින් ඔය බොජ්ජංග ධර්ම ගැන කතා කරන වෙලාවේ ඒ ද්වේෂය ඇති නොකරගෙන මෛත්‍රිය ගැන කතා කරන වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ අත උසලා ප්‍රකාශ කරා. ඒ ඊළඟට පස්සේ මම ඇමරිකාවෙන් එන්නේ ඉස්සෙල්ලා මේ තේරවාදී ක්‍රමයේ ඇමරිකාවේදී මම සෙන් භාවනා කරන මහායාන භාවනා ගුරුවෙක් කෙනෙක් භාවනා කරා. ඒ වගේ ශාලාවකට අපි ගියා ඔක්කොම ඇමරිකන් ජාතික යෝගාවචරයෝ. ඒ ගියාට පස්සේ එතුමා අපි වැඩ කරන්නේ ඉස්සර වෙලා භාවනා කරන්නේ ඉස්සෙල්ලා මම සූපත් වෙන්නා කියලා හිත ඇතුළට දාන්නේ කිව්වා. යා කියනවා මගේ ජීවිතයේ කවදාකවත් මම සූපත් වෙන්නා කියන අදහස අහලත් නැහැ. ඇතුළට දාලත් නැහැ. ඒක දාපු ගම අර වියට්නාම් වෙච්ච සිද්ධි සීරම මිනිස්සු මරපු හැටි කපපු හැටි කෙසේනම් මම මගේ සෝයක් බලාපොරොත්තු වෙන්නද කියලා අර හිතේ තියෙන මෙව නිකන් මේ ගොජ දාලා එන තුවාලෝක් තුවාලක හැරව වගේ පුරුව ඉන්න වගේ ඉන්න පටන් ගත්තා. ඇති වෙච්ච තිගස්ම නිසා එකපාරටම කෑ ගහලා අඬන්න පටන් ගත්තා. කෑ ගහලා පටන් අරගෙන ඇඳිල්ල දවස් තුනක් තිබුණා. දිගටෝම අඬනවලු මම සූපත් වෙම්මා කියන අදහසට. ඒක ගන්නම බෑ. ගත්ත ගමන් මෙයාට යක්ෂයා අපේසෙනවා. අර භාවනා කරපෙකන කලොත් බොහෝම හොඳයි. කොහොම මේ යන්න දෙන්නේ. පුළුවන් තරම් යන්න දෙන්න. මොකද ඇතුලේ කොච්චර ද්වේෂයක් තියෙන්නේ නැද්ද? අර දැක්ක දැක්ක කප කපා මිනිස්සු මරපු එක අහිංසක මිනිහෙක්. වියට්නාම් යුද්ධයේදී වියට්නාම් ජාතිකයා වියට්නාම් භූමියේ ඉඳලා වියට්නාම් ජාතිකයේ පීව නිසා. බැරිවි ඇමරිකන් කාර්යය ඒ මාෂා කිව්වොත් මේ මගේ කුඹරේ මම ගෝයන් කපන්නේ ඇමරිකන් කටුනේ පයි කපන්නේ. ඒ මාෂා කියනවා මේ මගේ කුඹර මම හොයාගත්තේ ඉදම ගෝයන් කපනවා පිළිසියෝ. ඒ විදිහන්නේ හැම වෙලේම ජාතිකෙ පිච්චි නිසා. එයාගේ කුමේ එයාගේ පොළවේ. ඉතින් මරණ සොල්දාදුවගේ හිතේ ඒ ඇතුල් එකතු වෙන යුද නීතිය තමයි එකතු වෙන ද්වේෂය නිසා එයා එක්ක දිගටම සත්තු මරමින් ඉන්නෝ නැත්නම් සීදී විහන් කරගන්නවා. ඒ වියට්නාම් යුද්ධයට ගිය යුද නිලධාරීන්ගේ කොච්චර හානියක් කළා තියෙනවද කියනවනම් ඒ හැම අවුරුද්දකටම 1000ක්ව සීතිනස ගන්නවා. හොඳම මේ කියන්නේ පදක්කම් දිරපු යුද නිලධාරී මුන්න විදිහම නැත කරන්න බෑ. ඒස දෙන මොන සැප දුන්නා සීතිනස ගන්න. ඉන්නේ වගේ මට්ටමකින් ඉන්න කෙනෙකුට කිව්වොත් මම සූපත් වෙන්න මා කියලා මනසට පිස්සු දෙන්න දෙන කෙටිම ක්‍රමය. ඉතින් ඒ වගේ සමාජලන්ට භාවනා කරනකොට කඩාගෙන එනවා. මේ සර්වචනanse වැඩ ඉන්න කාලේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව හිටිය බොහොම දක්ෂ ගෝලියෙක්. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම සීනාධිපති ඔක්කොම දන්නවා. දින දින ගම ගන්නල්ලක් නැහැ. මාස 6ක් උත්සාහ කරා. මේ ගෝලියත් හිත කඩා ගන්න නැතුව භවනා කරනවා. කියන්නේ ස්වාමීන් වහන්සේ විරුද්ධ අප්‍රසාදේ පළ කරගන්න මොන මොන කර්මස්ථානයකට අල්ලන්නේ. ඒ ස්වාමීන් වහන්සේ දෙන්න හදන්නේ අසුභ කර්මස්ථාන. එයාට ඒක දෙනකොටම මොනම අත්සැසිල්ලක් නැහැ විසුමක් නැහැ. ඊපස්සේ බැරිම තැන සර්වඥාන්සලකට ගිහිල්ලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ චීචා කී කරුයි කියන දයක් අහනවා. නමුත් මම කමඩාන් දුන කවදාකවත් අල්ලන්නේ නැහැ. එයා වංකම ඇවිල්ලා කියන හිත විශ්සනවා. ඒකයි ප්‍රොෆෙසර් ජාකර් කියන හොරන් ගිහිල්ලා ගෝලයා තීලේ යන්න හැන්දා වෙන්නේ කියලා. කියලා එයාගේ චර්ච බලනකොට එයා ඊට අවුරුදු 7500ක විතර ඉඳලා හොඳම දක්ෂ රන්කරුවෙක් වගේ ඉඳන් තමයි ජීවිත ගත කරලා තියෙන්නේ. එයා කලා නිර්මාණ වලට කැමති. තාම සූක්ෂම රත්තරන් නිර්මාණ කැටයන් කොටන්න හරි කැමති. ඉතින් අර අසුබේ කියන එක කවදාකවත් ගැලපෙන්නේ නැහැ. අසුබේ දාපු ගමන් ඇවිස්සෙනවා. ඉතින් බුදුසජනසේ හරි පුදුකාන්ද කියන පස්සේ සවැත් නෝර එහා පැත්තේ හේවණල්ලක තියෙන තරගල වාඩි වෙන්නේ කියලා බැරසෝ එළවල ඉදිරියට වාඩි වෙන්නේ කියලා එයා ඉස්සර පොකුණක්ම වලයි පොකුණ වල සම්නිකර සමමිතිකව දිල්ලි සෙන්න රත්තරන් මලක්ම වල දුන්නොත් නෙළුම් මලක්. ඉතින් මෙයාට මේක බලන්න කියපෝ හිතන්නේ. අනේ කොච්චර කොච්චර සමමිතිකද කොච්චර දිලි සෙනසුරුද මම කවදාකවත් මගේ ජීවිතේදී පෙර ආත්මකවත් දැක්ක නෑ මෙච්චර ලස්සන නිර්මාණයක් කියලා ඒකට ආකර්ෂණය වෙච්ච ගමන් මේ ඉඳගෙන ඉන්නවා භාවනා කරන මොකක්වත් නෑ ඇද්දක මේක නිකන් කාන්දමට යකට ඇල්ලුවා වගේ හිටියා. සර්වඥන්සේ ටික වේලාවක් ගිහිල්ලා අර නිලොම්මන ක්‍රමයෙන් පර වෙන ගතියට පතරක් නිලොම්මන ක්‍රමයෙන් පර වෙන ගතියට ඇදුවා. මට අදාහ ගන්න බෑ. මෙච්චර ලස්සන සමමිතික දීහෙන සුළු මේ නපුර නිර්මාණය ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික ටික ටික පරල වෙලා අත වෙලා වැඩ කරනවා. ටික වේලාවක් ගියාට පස්සේ මට ඉතුරු උනේ අර නිලුම පිටි හැරිලා බත් අයිසු වෙලා ඉතර වගේ මේකේ තියෙන අනිත්‍යත්වය ඒ වගේම අර ඉස්සල්ලා සුබ එළවන මංගල ශිරි දර්ශනය තිබුණාට නෙළුමේ පිටි හැන්නුවට පස්සේ අසුබයි. ඒක එච්චර ලස්සන නෑ. ඊට පස්සේ සරුවත්තන ශාසුම කර්මස්ථානෙ දුන්නා. අර හිත එකතු වෙලා ප්‍රියජන කර්මවලට ටික වෙලාවක් ඉඳලා ප්‍රසාද වුණාට පස්සේ අසුබ කර්මස්ථානෙ දුන්නා. සුදු නොබෝ වේලාවක් නියාගේ භවනා සාක්ෂාත් කරන්නේ සිද්ධුන හන්දේ සාරිපුත්තු ස්වාමීන් එනකොට ඒ බුද්ධිල වැඩියන්. ඉතින් ඒ නිසා පේනවා හරුවචනාන්තය අර වෙන කාටවත් අමාරුයි ඒ ඒ චරිතයට ප්‍රසාද වෙන අරමුණක් හොයාගන්න. ඒ ජබි පොදුවේ කියනවා සතිපට්ඨානේ වඩමු ආනපානි කරමු එක්ක බිම්බි වැගිලිම කරමු කියලා. ඒත් ඒකෙන් බලාපොරොත්තු වෙන එක ඔක්කොටම මේක ප්‍රසාද ජනක ප්‍රිය නිමිත්තක් වෙයි කියලා. එහෙම එක එක අදාළ අරමුණ වෙන වෙන්න බෑ. දෙක ප්‍රිය නිමිත්තක් විලා ආනාපානෙ ගියා. අනිත් පුළුවන් උත්සාහ කරායේ කාරණා මතු කරන්න. අපි ඒ කාරණාට මැසොත් මේ ආනාපානෙතම හිත ගිහිල්ලා ආනාපානය ගුරුසු දීර්ඝාසස් ප්‍රසවාසී චිතියාසස් ප්‍රසවාසී වාක්පත් වෙලා සිුම් වෙලා හොඳටම නොපෙන්න මත්තමට යනකොට අපේ හිතේ අල්ලගෙන හිටපු නිමිත්ත අරමුණ සංඥාව ජීවිලා යනකොට ඉබේම දරත ගතිය වලටපත් වෙනවා. නොයිවිසිලි තත්ත්වයකට හිතපත් වෙනවා දැන් මම මොකද කරන්නේ කියලා. එතකොට හිතේ ලීන භාවය නිසා බින්දට ගියාදෝ නැද්දෝ කියලා සැකයක් පාන. එතකොට මේ යෝගාවචරයා එක්ක හයියෙන් හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් පරියන්කෙන් නැගිටලා යනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. මේ විදිහට අර භාවනාවේ අල්ලන්න දීපු නිමිති කරන්න දීපු අරමුණ නිමිත්ත ආලම්බණය ක්‍රමයෙන් ගිවිලා යනකොට ඇත්තට මේ භාවනාවේ ලොකු දියුණුවක් පෙන්නන්නේ නමුත් යෝගාචරය අහලා නැහැ මේක. ඒක නිසා ඒකමත් හේතු වෙනවා කයේ හිතේ දැවිලි දැවිලි කරන්න. හිත හැංගෙන්න බාහිරට හිත දුවන්න. ඉතින් මේ දෙකේදිම යෝගාවචරය බුදුබණක් අහලා තිබුණා මෙන්න මෙහෙම දෙයක් අහනදි වෙනවා. ඒක නිසා මේ වෙලාවේදී හිත විසිරෙන ගතියක් වෙන නිසා ආනාපානිය නැති උනායි ලකන ගැට වෙන්න එපා. කිට්ටු ප්‍රිය මනාප අරමුණක හිත තියලා. පරියන්ති ඥාන නැතුව හිත පිටු කරන්න ඕනේ. හිත ගොනු කරන්න ඕනේ. සමාහිත කරන්න ඕනේ කියලා එක්ක බුද්ධ ධර්ම සිතේ වැඩිවට කමක් නැහැ. දැන් හුඟක් වෙලාට ප්‍රශ්න අහනකොට මතු කරන ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ මේ ආනාපාන දිහා බලනකොට සමානට ඒක සියුම් වෙලා අති සූක්ෂම වෙලා යනවා එතෙන්දී ඒ සියුම් භාවයට ආවට පස්සේ බුද්ධ ආනුසතිය වඩන්න දෙකිය. මම එහෙම වෙලාට කියන එහෙම මොනවත්ක්ම කරන්න එපා. හිත සියුම් වෙලා සමාහිත වුණා නම් සමාහිත භාවයේ යන්න. නමුත් යම් මේකෙන් ආනාපාන තුනීවීම නිසා හිත කලකොල වෙනවා නම් සැක කරනවා නම් විචිප්ත වෙනවා නම් හිත නිින්දට යනවා නම් අන්න ඒ වෙලාවේ බුද්ධානුස්සතිය වැඩිවට කමක් නැහැ නැවත හිත තිරියම් කරලා ගන්න. අනගස්සලා ගන්න. charge කරලා ගන්න. බැටරි උලං ගහලා ගන්න. මේ ටයර් එකට උලං ගහලා ගත්තා වගේ අනගස්සන්න බුද්ධානුස්සතිය මෛත්‍රිය කමක් නැහැ. මුත හිත හොඳට තැම්පත් වෙලා ඉන්න වෙලාවේදී අලුත් කර්ම ගන්න එපා. පිටු මෙන්න තැම්පත් වෙච්ච එක ඇවිස්සෙනවා. නමුත් ඇවිස්සෙනවා සාධාරණ හේතුවක් නැතෝ අසාධාරණ හේතුවක් නැත නැවත පිළියම් කරන්න උතුරු බත්තලයකට වතුර ටිකක් දානවා වගේ අපි පණිදායකබ්බ අරමුණක පණිදාහණය කළ යුතුයි. ඉතින් ඒකේ වගකීම බුදුරජාණන් වහන්සේ ගන්නේ නැහැ. බුදුරජාණන් කියන මේ ඇවිසෙන ගතියක් එනවා. විචිත්තන සුදුසක් කරපන් කියලා කියන්නේ. ওই සුදුසක් කරපන් කියපු එක කරනවා කියන එක මේ හදපු ස්ථාන හදපු ධම්මනිසංසි සෝනසකී තාම ප්‍රසිද්ධ කියමනක්. ඒව කියනවා මේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට මේ ප්‍රශ්නේ දරවල සුදුසුසක් කරන්න. එච්චරයි කියන්නේ. එයා කියන්නේ අරගෙන කරපම් මේ කරමන් මුචිරුවත් මේකට වැරදුනොත් දන්නවා දෙනවා මොනවක්වත් කරන්නේ ඔබතුමා දන්නවා. ප්‍රශ්නේ මේකයි. මේකට සුදුසුසක් කරන්න. ඒ වගේ අර පෞරුෂත්වයක් තියෙන කෙනා මේකට පරිපීඩනයක් යොදලා ආදී පරිශීලනය කළ බලනවා. පෞරුෂත්වයක් නැති කෙනා ඒ හැම පුංචි අනුපුංචි කුඩා දේකුවේ ගුරුවරගෙන් අපේක්ෂා කරනවා බණෙන් අපේක්ෂා කරනවා එහෙම නැත්නම් මේවා නොවේවා කියලා හිතනවා එහෙම කෙනාගේ භාවනා පෞරුෂත්වය වැඩෙන්නේ නැහැ මේ භාවනාව තියෙන්නෙම අභියෝග සහිත පාරක හිංසා යම් වෙලාවක යා හිත විසිරී ගත්තා නම් ඒ විසිරිච්ච හිත කීකරු කරගන්න පුරුදු ආම්පන්න ටිකක් පුරුදු අඩුම කැඩුම ටිකක් තමන්ගේ ගමනේ තමන් මල්ලේ තියෙන්න ඕන අපි දන්නවා ගමන් මල්ලක් කරනකොට අපිට පොඩි තුවාලයක් වුණා ආතමාරුවක් આવොත් ඔය බේත් කුප්පියක් මොනවාර ටිකක් අපි ගමම්මල් යනවා ගොඩක් ගෙනියන්න බෑ මොකද ගමම්මල් බරයි බරට අඩු වෙන්න පුංචි පුංචි ගමන්ට අවශ්‍ය උපකරණ ටිකක් මාර්ගෝපකරණ කියලා වල කියන්නේ අන්නේ ඔය තමයි තමන් භාවනා කරනකම දැනගන්න ඕනේ මේ මේ වෙලාවට ඇවිසිච්චාම මෙන්න මේකයි කරන්න ඕනේ අද මම කියනවා නැවතත් අටුවචාරින් වහන්සේලා මෙතෙන්දී බුදු ගුරු මෙනෙහි කරන්න කියනවා මෛත්‍රී මෙනෙහි කරන්න කියනවා මම මතු කරපු එකක් තමයි වෙලාවේදී මේ ඇවිස්සුමත් හිත සැඟවි ගත්තා. හිත විසිරී ගියත් මම දැන් මෙතන ඉන්නවා කියන එක හොඳ විකල්පයක්. අටුවව බුදුරජාණන් වහන්සේ මොනම දික්කක්වත් ඉන්නේ තමන් ඒක යොදා ගන්න. අන්න එහෙම කෙරුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙම කරාට පස්සේ හිත පිඬු වුණා නම් සමාහිත සත්‍යයට ආවනම් යම් අර්ථයක් සඳහා තමන් මේ විදිහට හිත පරිදාය භාවනාවට යොදලා අරමුණකට යොදලා කීකරු කරන්න උත්සාහ කරපු දේ කීකරු වුණා නම් දැන් මේ අරමුණෙන් අයින් කරලා මූල කර්මස්ථානෙ හිත දාන්න. මේකත් ටිකක් විස්තර අවශ්‍ය කරන තැන. මම මේ මේ මතක් කරන්නම් සමාල්ලාවට තමන්ගේ භාවනාවේදී ඇතිවෙච්ච தත්ත මෙනේ කරගන්න පුළුවන් මේ සම්බන්ධ කරන්න පුළුවන් මේ කියලා හිතනවා. දැන් අපි හිතමු මම නිතරම ගන්න නිදර්ශනයක් වශයෙන් ගන්න ආනාපාන සති භාවනා කරන එක නා හොඳට සියල්ල සීලා ඇහිලා යෙතිලා යෝග වෙලා හොඳට ආනාපානත් එක්ක සමීපස්ස සම්බන්ධයක් කරගෙන යනවා කියලා. කරගෙන යනකොට මේ ආනාපාන කීකරු වෙලා සිව් වෙලා ද විවේක පරිසරයක ඉඳ පාඩු කියන තැනක හදරයක් තුනිසින් ඉඳ භාවනා යනවා. එහෙම ඉන්න වෙලාවදී එක පාරට ඇත්තටම හොඳට ගැඹුරේ භාවනා කරනකොට ශබ්ද තිබුණට ඇහෙන්නේ නැහැ. වේදනා තිබුණට දැනෙන්නේ නැහැ. හිතවිලි බලන්න කෙනෙක් නැහැ. නමුත් මේ භාවනා හිත ඒ තියෙන පටන් ගත්ත මුල් අරමුණේම ගොනුවක් නැතුව පොඩ්ඩක් හිතින් ගැලවිච්ච ගමන් සද්ද එන්න පටන් ගන්නවා වේදනාව එන්න පටන් ගන්නවා හිතිවිලි එන්න පටන් අර ගන්නවා එතකොටම සම්පූර්ණ හිත හත් වෙලා උණුසුම් වෙලා අර අරමුණෙන් ගිලිලා යනවා. යෝගාවචරය හිතන්නේ මේ පිටින් අපලද්ද නිසයි කියලා. සාධාරණයි විතනක වේදනාව නිසායි හිතවිලි නිසා. නමුත් ඊට පොඩ්ඩකට ඉස්සලා වේදනාව සද්ද හිතවිලි තුනට දැනෙන්නේවත් නැහැ. ඒ තරමටම හිතේ අර අරමුණේ නිමග්න වෙලා. අරමුණට දිවැදිලා. නමුත් ඉතින් ගැලවුණාට පස්සේ ආයසරයක් අතේ තියෙන වටින් ඉන දේවල්ට ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙනකොට යා දැනගන්න ඕනේ මේ ඇවිසිච්ච පමණින් තරහ වෙලා නැගිටලා යන්නේ නැතුව මම ඇවිස්සුනත් මෙතන ඉන්න බව දන්නවනේ. එහෙම නැත්නම් මගේ හිත පිට ගියයි කියලා මම දන්නවනේ. මේකත් සතියක් නේ. මේක මම දැන් මෙතනයි කියලා හදාගත්තට පස්සේ එහාට මේ බොරදිය එහෙම සුළුසුලං සමනදිය ඒ සුළුසුලං ගැති නැචරල් වාසේ ආයෙත් නැව යන්න පුළුවන් තත්ත්වයට එන්න වගේ භාවනා දැම්ම ආවොත් ඒ යෝගාවචරයට තේරෙයි මේ වගේ සද්දයකට වේදනාවට හේතුවිලකට කැවිච්ච ගමන් අර නැති වෙච්ච ආනපානෙ ආයෙත් මතු වෙනවා. ඒක ආනාපානෙ ස්වභාවය. හොඳට සිංහලා තිබිලා ඒ සියුම් භාවයේ ගත කරලා යම් හේතුවක් නිසා හිත ගැස්සුණා නම් නැවතත් ඒ ගැසීතිලා දමල ගහලා ගියොත් මම මේ කියන දවල්ේ කාලයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. දමල ගහලා යන්නේ නැතුව කීකරු කරගෙන හිටියොත් ටික වෙලා ගියාට පස්සේ ඇවිස්සිච්ච ප්‍රමාණයට tempatව තියෙන ඇවිස්සිච්ච ප්‍රමාණයට නැති වෙච්ච ආනාපානෙ මතුවේ. එතකොට යෝගාචර නැවතත් ඒ මතුවෙච්ච ආනාපානිය ප්‍රබල කරගෙන ආධුනිකෙක් වගේ දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ ආයෙත් ගියොත් ඉඳ ගන්නකොටම තිබුණා වගේ ආයෙත් අර ආනාපානෙ සංසිඳෙන්න පටන් ගන්නවා. එහෙම පටන් ගන්න ගියාට පස්සේ තවත් අවස්ථාවක් හම්බ වෙන ඉස්ලාම වගේ මහාය සංසිඳවන්නේ මොනම දෙයකින්වත් හිරියරයක් බාධකයක් නැතුව යනවා. මෙහෙම කියලා කාය විසිනවා. හිතෙන්නම මේ ඇවිස්සෙන්නේ පිටින් ආපු සද්දයකට වේදනාවක් හිතවිල්ල. ඇත්තම ස්වභාවය නම් ඒ තැම්පත් වෙච්ච හිත ආය ඇවිස්සෙම ගැටයක් තියෙනවා. ඇවිස්සෙච්ච හිත කලබල කරන්නේ නැතුව පොඩ්ඩක් වෙලා ඉඳලා ආයෙ මේ ඇවිස්සීමත් එක්ක මතුවෙන ආනාපාන වේදෙත් ආයතම්පත් වෙනවා. ඒ එක පරයන්කයක් ඇතුළත කායානුපස්සනාවේදීම නැත්නම් ආනාපාන සතියේදීම වරින් වර tempat වීම සහ වරින් වර විශ්සිලි සිද්ධ වෙනවා උපමාවක් කියනවා නම් පොඩි බබෙකුට කිරි දීලා නාවලා බුදිකට වලට පස්සේ ඒකා පැයක් හරි ගිය කියලා කරේ දාන ඉඳලා එකපාරට අවදි වෙනවා අවදි වෙලා අම්මලා ළඟ හිටියොත් මොකද කරන්නේ ඒ කොට්ටෙටම තට්ටු කරලා බබා එහි මායි දිනවා ඉදිකටුවට පස්සේ අර පළවෙනි එකටත් ඇයි විනාඩි 45ක් විතර බුදියගත්ත බබේ තව විනාඩි 10ක් විතර පරක් කරන්න පුළුවන් මේ ඒ විදියදී. ඊට පස්සේ ආයෙ නැගිටිනවා. ඊට පස්සේ ආයෙ තත්ත්වයකට ආයෙ විනාඩි 10ක් විතර ඉන්නවා. විනාඩි 5ක් විතර ඉන්නවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඉන්න වෙලාව අඩු වුණාට පුංචි ප්‍රයත්නයකින් ඒ ඇඳේම ඒ නිරපැතිලෙන් පුදි කරන්න පුළුවන්. මේක උදේ පාන්දර නැගිටිනකොට ඕන කෙනෙකුට වෙනවා. මේ සීතලේ පාන්දර හතරට විතර හැරෙනවා. කරනවා. ඒකෙන් දැන් මෙතින් නැගිටින කාලේ පොඩ්ඩක් තව ටිකක් කියලා බුදිය ගත්තට කමක් නැහැ කියලා ඔන්න ආයෙ බුදිය. ඊට පස්සේ ආයෙ නැගිටිනවා. ආයෙ බුදිය ගන්නවා. ආයෙ නැගිටිනවා. අර කම්මැලිකම නිසා නිජබෙතුගේ ප්‍රශ්නියට වැටි වැටි ආයෙ අවදි වෙනවා නිින්ද යනවා. අවදි වෙනවා නිින්ද යනවා. මේ ක්‍රියාවලියක් කළා තමයි අපි නැවතී. අවදි වෙන්නේ විශේෂයෙන් භාවනා යෝගී භාවනා tempත් වෙලා ඇවිස්සීලා tempත් වෙලා ඇවිස්සීලා මෙන්න මේ tempතුව සහ ඇවිස්සීල ප්‍රත්‍යুৎපන්න ධර්මයක් බව හේතු ප්‍රත්‍යක් බව පටිච්චසමුප්පාදයක් බව තේරුම් ගන්නතෙක් යෝගාවචරය තුන මේ ඇවිස්සින්නේ බාහිර දෝෂයක් නිසා කෙලෙස් නිසා සිල් නැති නිසා එහෙම කවුරුත් කැහපු නිසා නැත්නම් සත්‍ය කරිච්ච නිසා කියලා. දැන් සරුවචනසේ දන්නවා tempත් තුනක් කැඩිලා කරොක්ෂා කරනවා. හැදිලක් ආවොත් tempසෝක් අපේක්ෂා කරන්න මෙන්න මේ දේ කරගෙන යනකොට යම් වෙලාවක තමන් යදෝ ප්‍රයත්නය හරි නිසා හිත ඒකෝදි භාවයට කීකටකමට ආවන ඒ වෙලාවට මතුවලා තියෙන ආනාපානිය නැවතත් අරමුණු කරගෙන භාවනා ගෙනියන්න පුළුවන් ඒ නිසා එක පරියන්ඛයක් ඇතුළත පළවෙනි tempතුව විවේක භාවය ලැබුණාට ඒකට ගොඩාක් යෝගාචර ප්‍රේම කරනවා. ගොඩාක් ඡන්දයක් ඇති කර ගන්නවා. යන්තම් භාවනාව හරි ගියයි කියලා. ඒ නිසා අපේක්ෂා කරනකට නොකැඩී යන්න යන්නේ. ඒක භාවනාවෙම කැඩෙනවා. කැඩුනට නැගිටින්න නැතුව හිටියොත්. තව පොඩ්ඩක් වෙලා උත්සාහ කළොත්. ඉතාලනේ තමයි ඉක්මනට ආයෙත් තැම්පත් වෙලා. ඒ අතරමැදි කුබුද්දානුසුචි මෛත්‍රිය හරි එහෙම නැත්නම් මම දැන් මෙතන කියන එක සීපත් කළොත්. ඒ කියන්නේ ඒ වෙලාවේදී ආනාපාන තාම පෙනෙන්නේ නැහැ. නමුත් මම දැන් මෙතන කියන ලොකු අරමුණක මම මෙතන ඉඳගෙන ඉන්නවා. ඒක සාමාන්‍ය මහසි භාවනා ක්‍රමයේදී හය පොළ බලනවා කියලා මේ ක්‍රමයක් තියෙනවා. මේ ඉඳගෙන ඉනකොට හැපෙන තැන් දිගේ ඉතිව දාගෙන උදරේ පිම්බි වැගිලිම පේන්නේ නැහැ. නමුත් දැකිටින් හිතන්නත් හොඳ නැහැ. ඒ නිසා හය පොළ බැලීම නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන එක. එනතන අපි මේ මතක් කරගත්ත විදිහට මම දැන් මෙතන කියන මෙනෙහි කරොත් ටික වෙලාවකින් ආයෙසරයක් අර වගේම දැක්කටුවක් කියනවා. එතකොට හිතන දැන් නම් හරි ගියා ආයෙනම් කැරෙන එකක් නැහැ නෑ ආයෙත් කැරේ. ආයෙත් එන්නත් නානිම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ යෝගාවචරය යම් දවසක කැඩීමට සාපේක්ෂව දැක්කටුවක් කියලා දැක්කටුවට සාපේක්ෂව කැඩීමක් වෙනවා. මේ දෙකටම සමහිත දෙකම එකයි කියන මට්ටමට යන්නකම් කායන පසනාවේ ගමනක් තියෙනවා. පළවෙනි සැරේ පළවෙනි වතාවට යෝගාවචරය ආනාපානෙ කීකරු කරගන්න දවසේ ඒකට විනාඩි 30ක් 40ක් කරනවා. කීකරු වුණාට පස්සේ විනාඩි 40ක් කියනවා. නමුත් මේ වගේ දැන්වත් අපි ඉන්නේ හතර විපාර දවසේනේ එතකොට අපිට ඉච්චර වෙලා යන ඉඳගත් ගමන් තැම්පත් වෙන්න පුළුවන් ඊට පස්සේ ගොඩාක් වෙලා ඒ විවිධක ස්ථානයේ ඉන්නවා ඒ ආය විසෙන ආය තැම්පත් ආය විසෙන ආනිම ගිහිලා ගිහිලා ගිහිලා මේ යෝගාවචරයා තැම්පත් වීම හොඳ දෙයක්. ඇවිස්සීම නරක දෙයක් කියලා තිබුණු මේ මූලික අගයන් ආඩම්බරයන් නැවත සලකා බලලා මේ තැම්පත් වෙන්න බෑ හිතක් කවදාකවත් ඇවිස්සීමට සාපේක්ෂ නැත්තම්. ඇවිස්සීමක් වෙන්න බෑ හිතක් කවදාකවත් තැම්පතුවට සාපේක්ෂ නැත්තම්. නිසා මේ දෙක එකිනෙකට පටකොටු බිස් එකක් එක එක එක මත එක හේතු කරා වගේ දෙක එකට හේතු වෙලා තියෙන නමුත් අපේ ස්වභාවය තමයි temperatur කැමැත්ත කැවිසීමට අකමැත්ත පහළ වෙනවා ඒක ආකල් ගමනක් තියෙනවා මේ නිසා යම් වෙලාවක ඇවිස්සරට පස්සේ හිත කීකරු කරගත්ත නම් ආයෙ මූල කර්මත්තට හිත දැම්ම ඒක දිගේ ආධුනික මනසක් ඇති කරගන්න දැනුයි මම භාවනා පටන් අරගත්තේ කියන තරමක නිහතමානී වෙනවනම් නිර්හංකාර වෙනවනම් අන්න අතරමැද වුණත් යෝගාවචරයට පුළුවන් වෙනවා ඒ නැති වෙලා ආයමතු වෙච්ච ආනපානිය අරගෙන අලුත් ඉපදිච්ච බබෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ නවක යෝගාචරයක් වගේ ආදි කම්මික විපස්සකයක් වගේ අර අරමුණ දිගේම යනකන යනවා. ආන්නේම කරගෙන කරගෙන යනකොට ඒ කෙනාට තේරෙනවා මම දැන් මෙතන වගේ දෙයක් අපි පාවිච්චි කරන්නේ ආනපනින් නැති නිසා ඇවිසිච්ච හිත තැම්පත් කරගන්න. ආය ආනපනින් මතුනොත් ආනපනින් දැම්ම. එතකොට අර මම දැන් මෙතන කියන එකට කලබල වෙන්න යන්නේ ආනාපානිය ගත්තා. එතකොට ඒ ගන්න ගැනීමලට බුදුචානන්සේ මෙතන පාවිච්චි කළේ පටිසංකරති කියලා. පටිසංකරති කියන්නේ යාරුණේ කරන ආනාපානිය හිතෙන්පත් කරනවා. තැන්පත් කරාට පස්සේ පටිසංකරතෝ චේව විතක්කෝච විචාන විතක්කෝච න විචාරෝච කියනවා. ඒක පිළිබඳව ආය සැක කරන්න එපා. මේ මම දැන් මොකද කරන්න ඕනේ? මේක හරිද? මේක වැරදිද? මම සමච්චද? මම විපස්සනා ආදි වශයෙන් සැක කරන්නේ නැතුව ඒ අවිතක්ක අවිචාර වූ සංහිඳියාවේ tempat කමේ ඉති දිගට පවත්වාගෙන යන්න පුළුවන් වුණොත් ඒ යෝගාචර තේරෙන පටන් අර ගන්නවා. මේ තරම් ලස්සනට දක්ෂ විදියට හිත බේරගත්තා මේ සැකයේ කියන කෙලෙසේ මේ තරම් පිරිසුදු පදනමේ පවා එන්නේ තියෙනවා. ඒකට උඩගෙන දෙන්න යන නරකයි. ඒකට පෝර දාන්න දෙන්න නරකයි. ඒසක කියන්නේ නීවරණය. ඥානයක් නෙවෙයි එතන තියෙන්නේ. ඥානේ නම් අවස්ථානුකූල වැඩක් කරා. අවිසිචිත තැන්පත් තුනා. එසේ මූල කර්මස්ථානේ මට උනායකද කියන්නේ ඒකයි කියන්නේ. දැන් මම කරන්න නැහැතු මූල කර්මස්ථානේ නේද? මුලමදාක බලන්න මේ මම දැන් මෙතන බලනවා ආදි වශයෙන් අනන්තවත් සැක පහළ වෙන්න පුළුවන්. ඒක ඕනම දක්ෂයෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් කියන එක විතර්කණය කරන්න යන්න එපා. ඒක ਵਿਚාරය කරන්න යන්න එපා. මේ ලැබිච්ච ගොඩ ගොඩ නැගිටිව් මිනිහ ගොඩ ආවා වගේ නැගිටිච්ච මනුස්සයා වැටිච්ච මනුස්සයා නැගිටිනවා වගේ ඒ ඇති වෙච්ච ඒ ඒකෝදි භාවයේ තේරුම් අරගෙන දිගට භවනා ගෙනියන්න ඕනේ මේක <clears throat> කායානුපස්සනාවේ ආනාපානට සාපේක්ෂව කියන දෙයක්. ඊට පස්සේ මේක විස්තර කරලා සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා මේ වාගේම යෝගාවචරය මේ කායනුපසනාව කරගෙන යනකොට විනාඩි 30ක් 40ක් යනකොට කායට වේදනා එනවා ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ කෝර හිරිකඩ හිරිකඩ පහර වෙනවා සමහර විටක කලහතුකින් පරියක්කයක සුභ සුඛ වේදනා එනවා ප්‍රීති සුඛ වේදනාත් එනවා ඒක කායික දුකක් වුණාට සුඛයක් උනත් අපිට වේදනා කියන චෛතසිකයයි බලන්නේ. ඒ නිසා භාවනා වැඩමුළුක දිගට වැඩ කරන කෙනාට කායනුපස්සනා කියන රූප ධර්මෙම ඉන්න හම්බ වෙන්නේ. ටික වේලාවක් ගියාට පස්සේ අර කයි විහෙස හිරි ගති, ලේදහර තද වෙන ගති, වේදනා පහළ වෙනවා. නැත්නම් සුඛ පහළ වෙනවා. ඉතින් මේකේ අපි හිතුවට සුඛ වේදනාවක් නැත්නම් ප්‍රීතියක් පහළ වුණා ටික ටික වේලාවක් ඉන්නකොට අර කායානුපස්සනාවේ කයේ කය අනුව බලනකොට <clears throat> කයේ දැවිලි තැවිලි ගතිය ඉන්න වගේ හිත සැඟවි ගන්නවා වගේ හිත নানা අරමුණු දිගේ විසිරී යනවා වගේ දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් අනුව භාවනා කරන යනකොට මේ වාගෙම දැවිලි තැවිලි ඉඳී තියෙනවා මේ වාගෙම හිත සැඟවි ගන්න ඉඳී තියෙනවා මේ වාගෙම හිත නානා අරමුණු දිගේ පියාසරන්න ඉඩ තියෙනවා. ඒක අපේක්ෂා කරන්නේ කියනවා. ඒ ගැඹුරෙන් කියනවා නම් අපි නැත්තම් චෛසික ධර්මානුව බැලුවොත් මේ සුඛ වේදනාව අයින් වෙන්නේ දුකක් ඇති කළා හිත අවශ්‍යලා. ඒක සුඛ වේදනාවේ ස්වභාවය. නමුත් අපි සුඛ වේදනාවට ප්‍රිය කරන නිසා ඒ ප්‍රිය කරන කෙනා යනකොට දුකක් ඉතුරු කරලා යනවා කියන එක පිළිගන්න ලෑස්ති නැහැ. ඒ නිසා අපි සුඛයක් ආවම හිතන්නේ මේක සදාසනික සැප දෙන සුඛ අවස්ථාවක් කියලා. නමුත් මේ දුක සුඛ වේදනාව පව අනිත්‍යයි ඒක ඇවිල්ලා යනවා. යන්නේ අනිවාර්යයෙන්ම කලහපිල්ලක් කරලා. තුවාලයක් කරපුවාම ලපයක් තියලා යනවා වගේ, කැලලක් තියලා යනවා වගේ, ආඩයක් තියලා යනවා වගේ සුඛ වේදනාව යනකොට ඒකේ පරිලහා ඉතුරු වෙනවා. මේ පිළිගන්න හිත කැමති නැහැ මොකද සුඛී සරසුභවාදීනේ අපි ගත කරන්නේ. නමුත් එතකොට වෙන්නේ මොකද්ද හිත පිට යන්නේ ඉඳී තියෙනවා. ඒ වගේම අපි ඊටාම දුක්ඛිත අම්මා මලා ගෙට ගිනි ගත්තා දරුවා මැරුණා සුනාමි ආවා නම්මනම් කිව්වට ඔය හිත පෙළෙන දුක්ඛ පීඩාව යන්නේ සැපක් ඉතුරු කරලා. අපිට හිතා ගන්නවත් බැරි සාන්තදායක තත්ත්වයක් එනවා. මේක පිළිගන්නත් හිත කැමති නැහැ. මොකද අපි දුක පිළිබඳව අමනාපයක් තියෙනවා. දුක පිළිබඳව ප්‍රතිගාරෝසේ හිතන ද්වේෂයතියි. නමුත් කවද ඒ නිසා අපිට කවදාකවත් දුකක් කෙලවර වෙනකොට එන සැපත හඳුනාගන්න හිත ලෑස්ති නැහැ. එතකොටත් මේකෙන හිතේ දරත ගති, දීන ගති, වෙන අරමුණු හොයාගෙන වික්ෂිප්ත වෙන ගති පහළ වෙනවා. ඒ නිසා වේදනානුපස්සනාදී කියනකොටත් මුලින් මුලින් සැප අවසානයේ දුක එනවා දුක අවසානයේ සැප වෙනවා ඒ නිසා යම් දවසක ඒ සැප පිටිපස්සේ එළවනවයි කියලා කියන්නේ මුලාවක් මායාවක් මිරිඟුවක් මොකද මේ සැප ලොකු නම් ඒහා සමාන දුකක් දිග තමයි සැපයස් ඒක මේ හේතුඵල ධර්මය දැන් දුක නොදකින් කියන ගතිය අපි තියෙනකන් නිවන් දකින්න බෑ ඒ මොකද දුක යන්නේ සැපක් කියලා මෙන්න මේ විදිහට මේ සැපට දුකට තද්ද බල විදිහට සැපට ඇලෙනසා දුකට වෛර කරන ගතිය යෝගාවචරයා යම් විදිහකට කීකරු කරගත්තයි කියලා හිතමු. ඉක්මව ගත්තයි කියලා හිතමු. විදේණය කරගත්තයි කියලා හිතමු. එතකොට වෙන්නේ මොකද? ජීවිතේ විචිත්‍ර නැති පහළු ඒකාකාර ගතියකටපත් වුණා වාගේ අර ප්‍රමෝද කරන ගතිය නැති වෙනවා. මේක භාවනා නොකරත් 40 60 පැන්නට පස්සේ වෙනවා. අපි ওই රස විඳින ගතිය ඒ ඉඳුරංගේ නැති වෙලා යනවා. නැති උනට පස්සේ අපිට කලුටු චිත්‍රපටයේ මේ ටෙලිවිෂන් එකක් බැලුවත් එකයි පාට එකක් බැලුවත් එකයි ඔය තරුණ කාලේ තිබුණ රස ආස්වාදේ නැති වෙනවා. තරුණ කාලේ රස ආස්වාදයට හරිම නිල් පාට කැමති තුන නිල්මයි. වෙන පාටකට කැමති. නමුත් වයසට යනකොට තියෙන මේ ඔක්කොම මායාවල් ඔක්කොම සංඥාවල් මේකට අපි පොර කාලේ වැඩක් නැහැ කියලා භාවනාවේ දියුණු වෙනකොට අර තද සැපට සහ තද දුකට පෙළෙන ගතිය නැති වෙනකොට ඒ දෙක વિશે විනීනයක් පුරුදු වෙනකොට ඉක්මීක පුරුදු වෙනකොට ජීවිතය ඉස්සරහට ගෙනියන්න කරන නව නිර්මාණවල ජීවිතය ඉස්සරහට ගෙනියන්න තියෙන මේ ප්‍රගතිය පිළිබඳව උනන්දුව බහැලා යනවා. මේ නිසා බුද්ධ ආගමට හැම ආගමක්ම බයි. බුද්ධාගමේ ජීුණු වෙන ජීවිතේ මනුෂ්‍යයාගේ ප්‍රගතිය පිළිබඳව නාම නිර්මාණ පිළිබඳව අභිවෘද්ධිය පිළිබඳ ඇඟීම නැති වෙනවා ඒ නිසා බාල වයස් කාලේ බුද්ධාගම ගන්න දෙපයි කියලා කියනවා ගන්නොත් මේ මනුෂ්‍යයා ඉගෙන ගන්න එකක් නෑ නාම නිර්මාණ කරන එකක් නෑ තමයි චරිත ගොඩනගා ගන්න හදන එකක් නෑ අභිවෘද්ධිය ගැන හිතන එකක් නෑ කියලා මේක කියන්නේ නාස්තික ධර්මයක් ඒ වගේම උච්ඡේදවාදයක් බුදුසසුනට වචන සතක් තියෙනවා. බමුණ බහින වචන සතක් තියෙනවා. අකිරිය වාදෝ, උච්ඡේද වාදෝ, නාස්තික වාදෝ, අපගබ්බෝ, අරස රසෝ මේ ජීවිතේ රස දන්නේ නැති ආස්තිකත්වයක් නිර්මාණශීලත්වයක් සහ නව නිර්මාණ පිළිබඳ හැඟීමක් දෙන්නේ නැති අපගබ්බ කියලා කියන්නේ ඉස්ටින්ගේ එක්ක ගබ්ස කරවන ධර්මය දිනුවගෙන කතා කරන්නේ නාස්තික ධර්මයක්. උන්වහන්සේ එක දෙකට උත්තර දීලා තියෙනවා මේ උඹලා කරන නිර්මාණ ශිල්පයෙන් මේ උඹලා කරන නව නව ප්‍රගතියෙන් යන්නේ කෙලෙස් වලට නම් ඒ නිර්මාණ නැති ධර්මයට හොඳයි. දැන් මේක අපිට පේන්න තියෙනවා. දැන් ඉඳ විද ඉන්න ගොඩක් වැඩි හියත්තු ඉන්නේ. ඒ ඇත්තන්ගේ බාල කාලේ ගත්තොත් අපේ ලංකාවට ඉස්සරහ විද්‍යාව උගන්වන කපායසක්. ඒ කාලෙදී අපේ හිටපු ඇත්තෝ අපේ ළමයින්ට විද්‍යාව උගන්වන්න මොන තරම් හීනමෙව්වද නවීන අධ්‍යාපනයේ විද්‍යා තාක්ෂණය දෙන්නේ ඒ නිසා අපි දරුවෝ කොළඹට අරිනවා පිටරට අරිනවා පිටරට ගිය හැම එකම කුඩු ගන්නවා කොළඹට ගිය උන්ට භයානක කාම රෝගයක් කුඩු ගන්නවා නරක ව්‍යාපාර කරලා ගෙදර ආවට පස්සේ අම්මලාට තාත්තාට වතන්න බැරි තරම් ඉල්ලෙච්ච දේවල් ඉඳ පටන් තාම ඒ රැල්ල ගියේ නෑ ලංකාවෙන් ගියේ නෑ පිටරට වලින් ගිහිල්ලත් නෑ ඒ නිසා මේ අලුතෙන් හොඳට නිර්මාණශීලී කරගෙන ගියාට හොඳට මතක තියාගන්න ওই විද්‍යාවට කවදාකවත් ආචාර ධර්ම නැහැ. විද්‍යාවට බයලජ්‍ය දෙක නැහැ. ඒ නිසා ගොඩක් ටියුන් වෙන ටියුන් වෙන ටියුන්ගේ බයලජ්‍ය දෙක පාව දුන්නොත් විතරයි බිස්නස් හරියන්නේ. අධ්‍යාපනයේ හරියන්නේ අධ්‍යාපන ආයතන වල උදුමාකාර බෙලි කැපිල්ලක් සහ ඉරිෂාවක් පවතිනවා. අපි හිතන්නේ අධ්‍යාපන ඉහළට යන්න යන්න යන්න මේ මිනිස්සු හැදිච්ච જાතියක් වෙයි කියලා. නමුත් අධ්‍යාපන ආයතන ඕන එකට ගිහිල්ලා බලන්න වෙන ඕනම ආයතනකදී බෙලි කැපිලි තියෙනවා. ඊර්ෂ්‍යාව තියෙනවා. ක්‍රෝධමාන තියෙනවා. ඒ මොකද මේ අධ්‍යාපනයේ කිසිදාක බයලජ්ජාවක් උගන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කියනවා මෙහෙම බයලජ්ජ නැති එකෙකුට දෙන අධ්‍යාපනය කියලා කියන්නේ රිලෙවෙකුට දැලිපියක් දුන්නා වගේ. ඌ කපා ගන්නවා. බුදුජානක සඳහන් කරන මේ සදාචාරයත් එක්ක බයලජ්ජාවත් එක්ක සදාචාරාත්මක වගවීමක් එක්ක ඕනෙ මිනිහෙකුට කැපෙන අවුලක් තියෙනවා. කුකුලක දාලා පාවිච්චි කරවට ගන්න මනුස්සයෙක්. ඒක නිසා බුදුජානක වාසී කරේ තියෙන මේ අපගබ්බ කියන වචනේ, අරස රස කියන වචනේ, එහෙම නැත්නම් රස දන්නේ නැති කියන වචනේ, එහෙම නැත්නම් නාස්තිකයි කියන වචනේ බුදුන්සේ ලස්සන උත්තර දීලා තියෙනවා. මම හිතනවා අද මේ ලෝකයේ උණුසුම් වීම වගේ ප්‍රශ්නයකට බුදුදහමේදී මේක හොඳ උත්තරයක් හම් වෙනවා. අපි උඩ පැනගෙන ගිහිල්ලා මේකේ තියෙන ඔක්කොම කාබාසිනිය කරලා ලෝකේ රත් කරන්න ඕනේ නෑ. අපි ජීවත් වෙන්න ඕනේ පොළොවට ගැලපෙන පරිසරයට ගැලපෙන. ඉතින් අපි සංස්කෘතියට ගැලපෙන ජීවන රටාව. නමුත් විද්‍යාවේ බ්‍රේක් නෑ. දුරට මතක තියාගන්න විද්‍යාවේ බ්‍රේක් නෑ. ඕක කඩන්න යන්න පටන් ගත්තාම කෙලවරක්. ආනි ඒ தත්ත්වය දිහා බලනකොට මේ නම නිර්මාණ ශීලීත්වය අඩු වෙනවයි කියලා. ඒ නිර්මාණවාදීන් කතා කරාට මේ මිනිස්යන්ගේ නිර්මාණ ශීලීත්වය අඩු වෙන්නේ කෙලස් වලට. අලුතෙන් කෙලස් නිර්මාණය කරන්නේ. කෙලස් ප්‍රගමනයක් නෑ. ඒක නිසා ඒ මිනිස්යන්ගේ ජීවිතයේ ජීවත් වෙනවා බොහෝ කල් නිරෝගී සම්පත්තිය ලබන්න පුළුවන් සමාන දීර්ඝායුෂ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ වේදනා සම්බන්ධයේදී භාවනා කරගෙන කරගෙන යන කෙනාට වේදනානුපස්සනාව ඉදිරියට යන කෙනාට ජීවිතයේ උපේක්ෂා පැත්ත අර අවේදන අදුක්කම සුඛ පැත්තට යනකොට එයාගේ ඉදිරියට තල්ලු කරන Javaය අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ භාවනා ඉදිරියට යන්න ඕනේ මාර්ගඵල ලබන්න ඕනේ ධ්‍යාන ලබන්න ඕනේ අනුමන කියන දේවල් මට්ටම් වීමක් වෙනවා මේක යෝගාවචරයා තේරුම් අරගන්නකොට වාක් වලට හිත ලීන භාවයට වෙන අරමුණු දිගේ දුවන්න පටන් ගන්න ගතියක් තියෙනවා. ඒක නිසා සංසාර බය දන්න මනුස්සයාට යෝගීම ජීවිතයේ හොඳටම බය නැත්නම් මේ සංසාරේ තියෙන නපුර දැකපු මනුස්සයෙක් නම් තියෙනවා මේ උඩ පැනගෙන දුවන එක නෙවෙයි මේ ලැබිච්ච ජීවිතේ ධාර්මිකව ගත කරන එකයි කරන්න තියෙන්නේ ඒ නිසා මේ රසාස්වාදයේ දිගේ යෑම මේ ආධ්‍යාත්මික ජීවිතයෙන් ගැලපෙන්නේ ඒ නිසා අපි අතිසුඛෝපභෝගී දේවල් වලට යන්නේ නැතුව අතිපාරිභෝගත්වයට යන්නේ නැතුව සාමාන්‍ය අර්පිතපසන්දායක ජීවන රටාවට යෑමත් එක්ක මේ භවනා කරනවනම් ඒක අතර සමාන්තර ගතියක් තියෙනවා. ඒ නිසා ඉදිරියට යනකොට ස්වභාවයෙන්ම අර රසාස්වාදයේ දිගේ දුවන ගතිය එහෙම නැත්නම් විචිත්‍ර භාවයේ දිගේ සිද්ධි බහුල භාවයේ දිගේ දුවන ගතිය වෙනුවට කලතුණා ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක ගිහියන්ගේ පැත්තේ උගා කාසන්නේ උගා කුච්චන්නේ උගා වැදගත්. භවනා කරන කරන ගමන් තමයි දැනගන්න ඕනේ මේ භාවනාවේ ජීවිතයට ගැළපෙන ආහාර විහාර මනෝ ව්‍යාපාර හදාගන්න නැතුව කොච්චර භාවනා කරන්න ගියත් කියනකින් කියන දෙයක් තමයි මේ භාවනා කරන ගමන් අපේ මේ අභිවෘද්ධි අපේ ප්‍රගමන අපේ නව නිර්මාණ කරන්න ගියොත් වේදිකතර හුරස් වීමක් වෙනවා ඒ නිසා දැනගන්න ඕනේ වේදනානුපස්සනාව පැත්තට යනකොට කායනුපස්සනාවට වැඩිය මේක බොහොම සමීපයි තේරුම් ගන්න ඕනේ මේ වේදනාව හරහා සුඛයක පිටිපස්සේ එළවා යෑමක් නෙවෙයි භාවනාව කියලා කියන්නේ. භාවනාදී අපි කරන්නේ වේදනාව වේදනාව වශයෙන් අඳුර ගැනීම. සුඛ වේදනාව දුකකින් කෙලවර වෙනවා. රාගානුසය තියෙනවා. දුක් වේදනාව සුඛයෙන් කෙලවර වෙනවා. පටිඝානුසය තියෙනවා කියන කාරණාව තේරුම් ගත්තොත් ඒ යෝගාවචර තේනවා මේ අන්ත දෙකේ ගමන් කිරීමේ තානාත්ම ඡණ්ඩයි පරුසයි. රළුයි පරළුයි. ඒ නිසා පුළුවන් තරම් මැද අදුක්කම සුඛ වේදනාව දැන හඳුනාගෙන ඒක ඒ ගත කරන ගමන් විද්‍යුණු කරන්නේ පොඩ වැඩි කරන්න උත්සාහ කළොත් ඒ යෝගාවචරණ තේරෙන පටන් අර ගන්නවා තලතුණකමක් ජීවිතේ ඇහි කනේ නාසයේ දිවේ තලතුණා ගතියක් ඇති වෙනවා ඒ තලතුණා ගතිය හරහා සමහර විටක හිත නිකන් ඇකී යනවා වගේ. ගෙවල් දොරවල් තියෙන වැඩවලදී තද බල ප්‍රගමන පිළිබඳ කල්පනා නතර කරලා පුළුවන් තරම් විවේකීව තමන්ගේ වැඩ ටික කරගන්න එන ගතිය එන්න ඉඩ තියෙනවා. ඒක පැවිද්දට එනවා අඩුයි කියලායි බුදුහාමරෝ පැවිද්ද හදලා තියෙන්නේ. මොකද දැන් ඉන්න පැවිද්ද මේක පණ කරගෙන තියෙන්නේ. පැවිදි වෙලා કોઈ নানা ආකාර ගිහි වැඩ කරනවා. ඒ අතු ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ අත්තන්නේ එතකොට මේ භාවනා ජීවිතයක් ඇත්තෙත් නෑ. මේ ප්‍රශ්නේ නෙවෙයි. නමුත් ගිහියත්ව භාවනා කරනකොට හොඳට තේරුම් අරගෙන යන්න ඕනේ. මේ දෙක අතර නොගැලපෙන தත්ත්වෙ ඉන්නේ ඉඳී තියෙනවා. භාවනාවේදී මේ මම අහසින් යන්න ඕනේ මට අභිඥා ඕනේ මට මැජික් ඕනේ කියලා කට්ටිය අද වෙනකොට ලංකාවේ මොන්න තරම් පටලැවිල්ලක් ඇති කරලා තියෙනවද කියලා මම හිතන්නේ අවුරුදු 30කකට අත්දැකීම් තියෙනවා. මේ ඉක්මන් ප්‍රතිඵල ඉක්මන් වැඩ කරන්න ගිහින් අන්තිමට සීලෙ කරා ගන්න. නමුත් කලතුණා ගතියට යනකොට එයා තුල අර ජීවිතයේ තියෙන මෝරච්ච ගතිය, ජීවිතයේ තියෙන තලසුණා ගතිය එනකොට ඒක නුරුස්නා තත්ත්වයක්, ජීවිතයේ රසනන්නාඳුන ගතියක් එටපත් වෙන නිසා කල්යාණ මිත්‍රය දකින්න හම්බුනේ නැත්නම්, කල්යාණ මිත්‍රව ඇසුර කරන්න හම්බුනේ නැත්නම්, තනි කර යන ගමනේදී ගිය ගමනේදී අපහසුකම් වලට මතුවේ. ඒ නිසා කල්යාණ මිත්‍රෙක් වැඩ කරන හැටි බැලුවොත් ඒ කල්යාණ මිත්‍රයෝ කරන්නේ තමන්ගේ තියෙන පින හෝ හැකියාව හෝ කවදාකවත් කියවන්න යන්නේ ඒක පුළුවන් තරම් ආරක්ෂා කරගෙන මේ ගත කරන වෙලාව ක්ෂණ සම්පත්තිය මතු කර ගන්නවා මිසක් සැප පිටිපස්සේ යන්නේත් නෑ දුකට තැවෙන්න යන්නේත් නෑ අතරමැද තැනට යන්න ඕන වේදනාව පිළිබඳව කටයුතු කරනකොට මේ අතරමැද තැනට යන්න ගියාම ඒ ශාසනයක් නැති කාලේ නම් අපි අනාතයි අසරණයි ඒත් කල්යාණ මිත්‍රයෝ දිහා බැලුවොත් ආර්යයන් වහන්සේලා අධ්‍යා වැදුවොත් පේනවා. ඒත් තියෙන සැප ඔක්කොම විඳින්න යන්නෙත් නෑ. පුළුවන් කියාවල් කියා ගන්න යන්නෙත් නෑ. ඔක්කොම ಗುಣ සංගවාගෙන ආරක්ෂා කරගෙන යන ගතියක් මේ අද ඉන්න සංකර සමාජයේ අපිට කරන්න පුළුවන් කියනකොට ඒකට යන කෙනාට අනිවාර්යයෙන්ම හිත වික්ෂිප්ත තත්ත්වයටපත් වෙයි හිත ලීන තත්ත්වයටපත් වෙයි ඒ වගේම හිත බාහිර අරමුණු දිගේ දුවන්න පටන් ගන්නවා මේක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධයි විශේෂම ගෝයන්ක භාවනා ක්‍රමයේ කරන කට්ටිය විවිධාකාර ජීවන රටාවල් ඉඳලා දවස් 10ක් කිසිම කතාවක් කතා කරන්නේ නැතුව කිසිම බාහිර රටවලට යන්න නැතුව පැයකමාර වාඩි වෙලා වැඩ කටයුතු කරනවා. හරි සතුටක් වෙනවා. තුන් හතර වෙනි දවසේ තම පහසුවටපත් වෙනවා. මොකද අර භාවනා යන්ත හැදෙන්න පටන් ගන්නවා. ඒකට ගිහි අදහස යටපත් වෙලා කාම අදහසකටපත් වෙලා යන්තම් භාගන්න ලැබෙන දවසේ හරි අපහසුයි. ඊටසේ අන්තිම වෙනකොට ගෙදර යන්න එපා කියන තරමට වගේ මේ භාවනා රසයක් එනවා. නමුත් ඒත් ගිහි නිසා ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ මෙයාට බේනවා මේ භාවනා ජීවිතයේ තියෙන මේ වගේ සාන්තිකර තත්ත්වයක්. ජීවල් වල ගිනිගයක්. මොන විදියෙන්වත් රකින්න බෑ. ඒකට දෙබිඩි ජීවිතයක් වගේ මම යෝගාවචරෙක් විදිහට අනුග්‍රහ කළ යුත්තේ. ගත කළ යුත්තේ මොනවාගේ ජීවිතයකටද කියලා තාම අපිට උත්තරයක් හොයන්න බෑ. මේ දෙකම ඊටම කාර්ය බහුල ප්‍රගතිශීලී නිර්මාණශීලී ජීවිතයක් සාර්ථාන්ත තපස් ජීවිතයක් කියන මේ දෙකම ඔළුව ඇතුලේ තියෙනවා. මේ දෙක අතර හිත යහර බහරපයි. පරිවිතාමත්ව ප්‍රගතිශීලී නිර්මාණශීලී මනසකට වැටෙනවා. හරිම තර්කශීලී, හරිම ආවේගජනකයි, හරිම ආතතිගතයි. මේ අසාරයටපත් වෙනවා. අනිත් පැත්තේ તો ළඟදී සතුටු කොහොම තැම්පත් වෙන සන්තුට්ටි එහෙම නැත්නම් නිහතමානී ජීවිතේ. ඉතින් අපිට පේන්නේ මේ ඔළුව ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එක වෙලාවට තාමත් නිර්මාණශීලී, එක වෙලාවට මේ තලතුණකමට කැමති. ඉතින් මේ දෙකෙන් එහා පැත්ත මෙහා පැත්ත පැන්නේ නැත්තම් මේ කොළුවේ දෙන්නේ ඉන්නවා කියන එක දැනගත්තේ නැත්තම් කවදාකවත් භවනා ජීවිතේ දියුණුවක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාගේම මනසේ ඇති දෙකක් තියෙනවා. ඊටාම ප්‍රගති හොයන පැත්තක් වෙනවා. ඒ පැත්තට බේන්නේ මේ සියල්ල බාර අරගෙන සතුටින් ජීවත් වීම ඔලොමොට්ටලකම නෝන්ජල්කමක්. තැම්පත් වෙලා තලසුණා ගමන ජීවත් වෙන එකට වෙන්නේ මේ අර ශීඝ්‍ර ගමනින් ගිහිල්ලා ප්‍රගමණය හොයන්න හදලා කෙනා නිර්මාණශීලීත්ව කෙනකන ඉතිබන්දම දෙපැත්තෙන් පත්තු කරගෙන නැතිනාස්ති කරගන්න කෙනෙක් වගේ. අපි මේ එක එක රට හේතු කළ බැලුවට පොලේ මේ දෙකටම දරන්න පුළුවන් ගතියක් දෙකටම පදනම තියෙනවා. මේකට කියමනසේ අරක ප්‍රතික්ෂේප කරනවා. ඒකට කියමන මේක ප්‍රතික්ෂේප කරනවා. මේ දෙක වෙන් වුණොත් එහෙම පිස්සු කියලා කියනවා. සීසපෙනී කියලා කියන්නේ ඔන්න ඔයගේ හිත දෙපැත්තට ගිහිල්ලා අර්ථ කරන හිත මේක ප්‍රතික්ෂේප කරනවා මේක කරන හිත අර්ථ ප්‍රතික්ෂේප කරනවා එතකොට අර නිර්මාණශීලීත්ව අදහසින් ක්‍රියාත්මක කරන දේවල් තරුම් ගන්නවා ඕන් නැති වැඩ කියලා අනික් අලුව දොස් කියනවා විවේක වෙලා විවේක හම් වෙච්ච දේ කාලා සතුටින් ජීවත් වෙන එකට කියනවා අනිත් පැත්තට ලියන ඔබ නෝන්ජලයා උඹට කවදාකවත් ජීවුමක් වෙන්නේ නැහැ කියලා ඒසොට මේ දෙක අතර තියෙන පටලැවිල්ල සදාචාරය හරහා ශ්‍රද්ධාව හරහා භාවනා කරා ගොනුනේ නැත්තම් බයිපෝලා සීසොපෙනි নানা ආකාර විදියට කෝකද ඇත්ත කියලා හොයන්න බෑ මේ එක මනුස්සය ඇතුළතින් වෙස්පරිලි සිද්ධ ඒක නිසා භාවනා කරන කෙනා මේ දෙකෙන් එකටවත් යන්නේ නැතුව දෙකම බාර අරගෙන යනවා මම මම ගුරු වින්න කාලේ මට මතකයි හන්දෑවේ අට විතර වෙනකොට ඒ පරියංගේ කම්මැලිකමෙන් කෙලෝරයි මට. හෙට බඩු බෙදි බැඳගෙන ලංකාවට යනවා කියලා හිතච්ච වෙලාවල් තිබිලා තියෙනවා. මොන විදිහකට ඉන්න බෑ. එපාම වෙනවා. අවුරුද්ද උදේම බින්ද පාත ගිහලා ආපු ගමන් අනේ පැය තුනක් එක දිගට භාවනා කරන්න තියෙනවා හොඳයි කියලා හිතෙනවා. ඉතින් මොන කල්පනා වුණේ මේ හැන්දෑවට ඉන්න කාලේ මේ උදේට ඉන්නේ. උදේට ඉතන අනේ කොච්චර වාසනාවක්ද අර බලකට බච්චිලක් වැටෙනවා. දවසක් සීතලයි. නැගින වෙලාව ඉර ඉඩිය ගන්නකොට කන ගාවිස්මක් කරා. අද බාට හල්ලා තියෙන කෙනෙක් හොඳයි. ඉතින් මම දවසක් ගිහිල්ලා මයිත් එක්ක හිටපු ආමතුරුන්ට කිව්වා මේ හැන්දෑවේ වුණා මට යන්න වේදෙනවා බෑ කරන්න. ඊට පස්සේ ආමතුරෝ මම යනකොට මේ මහොල්දල් ගන්නවා ඉන්න කුටියේ. ජේවන් ආමතුරේ උඹට එක සැරේද ඔහොම ඉතුරු කියලා මමයි. මම කිව්වා ඇයි කියලා මම 18 සැරේකට වැඩිය බඩු පැක් කරලා බහුවෙන්ද උදේ දිගටලා තියෙනවා කිව්වා. මම දැන් අවුරුදු 4ක් ඉඳලා තියෙනවා මේකේ. ඕක වෙලා නැත්තම් තාම භවනා හරි ගිල්ල නැහැ. පිස්සු කිලි නැළු කිලි කරගන්න දෙයක් කරන යන්නේ ඵලයන් ඉන්නේ හිටපන්. ඕක තමයි භාවනා කියන්නේ. වේලාවක අහස මේ වහල පලාගෙන යන්නේ කියලා. වේලාවට දෙනවා අනේ කොච්චර විනද්ද මේක ඇතුළේ භාවනා කරන්නේ කියලා. මේක ඇතුළේ එකක් එක මොලේ ඇතුළේ ඉන්න පිස්සු දෙන්නෙක් ඉන්නවා මේ. ඔන්නෝ දෙන්න තේරුම් අරගන්න නම් අර මධ්‍යම ප්‍රතිපදාව ගොඩාක් කලියන්න. අපි වැඩ කරන්නේ වේදනා චෛසිකිතිය වින්දන හරහා. ඉතින් අපි ළඟ තියෙන මේ වෙලාවක තියෙන නව නිර්මාණ ශිල්පී ප්‍රගමනශීලී ගතියක්. වෙලාවක තියෙන මේ ලද්ද දෙයින් සතුටු වෙලා ඔන්නේ කමක් නැහැ තියෙන ගතියක්. අපි ආත්මපැත්තෙන් ගත්තොත් මේක මගේ ආත්මය මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා එක පළුවක් අනිත් පළුවට කැමති නැහැ. නමුත් දෙකම තට්ටු මාරුවක් තියෙනවා. දහනායක මහත්තයාගේ දෙල්ලම තියෙනවා. ඒ ආන්දෝ දිනුට. ඒකට හේතු වෙනවා මේ ආන්දෝ දිනුට මේකට හේතු වෙනවා. ඒ ගැටේ ගහන්න බැන්න නම් දේශපාලනය කරන්න. විපස්සනා කරන කෙනා ඒ හොඳ උනන්දු වෙන වෙලාවදී දැනගන්න ඕනේ මේ උනන්දුකාරක මේ හිතත් ටික වේලාවක් ගිහිලා ආයේ හීන භාවයට කුසීත භාවයට වැටෙනවා. මේ කුසීත වෙලා හිටියට මේක සදාකාලික ලෙඩක් නෙවෙයි ආයෙසට මේක තුලින් නව අංකුර පැන නගිනවා නව නිර්මාණය එනවා. ඒ නිසා මේක ආපුවාම අර කපීක්ෂා කරන්න අරක ආවම මේක අපේක්ෂා කරන්න ගියාම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකෙ පිස්සේ කියලා දෙයක් කෙනෙක් නෑ හැම කෙනාටම පිස්සු. ඔක්කොටම උම්මත්ත ගතියක් තියෙනවා. හැබැයි පිස්ස ටිකක් එකතු වෙලා තව පිස්සේ පිස්සේ කියලා පිස්සඟුලට ගිහලා ඉන්ජෙක්ෂන් ගන්නවා. ඒතකොට අර පිස්සට මොනව හිතේද කියලා හිතන්නේ. මටද පිස්සු නෑ මම අල්ලගෙන ආපේ කාටද පිස්සු කියලා. ওই පිස්සෙක් එහෙම කතා කරනවා නම් ටොප් කතා කියන. මොකද ඉරාදින්න බෑ කෝකද සෞඛ්‍ය සම්බන්ධ කෝකද පිස්සු කියලා. සර්වඥයෝ සම්මේ කුතුජන උම්මන්තක. දැන් බටහිර බටහිර මානසික වෛද්‍ය විද්‍යාව ගත්තාම ඒ වෛද්‍ය විද්‍යාව උගන්වන කට්ටිය අනාත්ම ධර්මي දන්නේ නැහැ. ඒසොට ලෙඩෙක් යාගාවට ආවට පස්සේ එයාවක සම්පූර්ණ විග්‍රහ කරන්නේ ආත්ම සංඥාවෙන් දලන්නේ. ඊට පස්සේ ඒ මොනද අපි හිතමු ඒ අමාරුකමින් ගොඩ දැම්මයි කියලා. ගොඩ දැම්මට එමස ආයෙත් ගිහිල්ලා වැටෙනාට පරණ පුරුදු තැන තමයි ටික කාලයක් ගියාට පස්සේ ආය ආර පිස්සු ආපහු එනවා. ඒකකට දැන් අර උගන්වක කරනට පිස්සු බුදුහාමරගේ මුලින් බලනවා. ලෙඩාටත් පිස්සු. කවදද මේකේ කෙලවරක් තමයි වෙන්නේ. ඒ නිසා මේ මෑතකදී ඒ බටහිර ඒ ස්නායු විද්‍යාව කතා කරන විද්‍යාඥයෝ දලයි ලාමතුමා දීපු යෝජනා අනුව කටයුතු කළා දලයි ලාමතුමා අනු ඔබතුමන්ලට මේ ඔබතුමන්ලගේ යන්ත්‍රයකට දාපු කවදා හරි පික්ෂෝණි දාන්න එකට ගාමනේ උඩ නරක වෙච්ච උදාන්නේ හොඳ කෙනෙක් දාලා බලන්න පුළුවන් ද සෞඛ්‍ය සම්පන්න මනස කියන්නේ මොකක්ද කියලා වෛද්‍ය විද්‍යාවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ නිර්වචනයක් තියෙනවා කියලා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරලා නැහැ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරලා කතා කරලා බෑ. ඒක නිසා දැන් ඔබතුමන්ලා මේ මනින්නේ මෙයාට පිස්සු මෙයාට නෑ කියලා මනින්නේ කාටද පිස්සු නම් මේ යంత్ర ක්‍රියාත්මක කරන මේ දේත මේ ෆෝමියුලාස් ලියන පොත් ලියන ඔක්කොම පිස්සු නම් මොකද්ද උත්තරේ ඉතින් මෙතෙන්දී ඇවිල්ලා හිටපු හාවර්ඩ් යුනිවර්සිටි එකේ ඇවිල්ලා හිටපු ප්‍රධාන විද්‍යාඥයෝ ඔක්කොම මොන මොන බලාගත්තා දලයි ලාමතුමා කියලා තිබුණා ඔය යන්ත්‍රය හැදියට වඩා පුළුවන් ද ආදර්ශ සෞඛ්‍ය සම්පන්න මනස, සෞඛ්‍ය සම්පන්න මොළි, සෞඛ්‍ය සම්පන්න කිරණ කියන්නේ මොකද්ද කියලා මූලික එකක් හදන්න. අරගොල්ලෝ හිතලත් නැහැ, කිරණෙත් නැහැ. ඊට පස්සේ දලයි ලමතුමා මතක් කරනවා නකුල පිතාට නකුල කියන දරුවගේ තාත්තා බුදුන්සේ කොහොඳම කිට්ටුවන්ට ඇවිල්ලා කියනවා අනේ හාඳුරුනේ අනේ බුදුහාඳුරුනේ වහන්සේ දකින්න නැගම තියෙන්න විදියක් නැහැ ලේදායි වයසයි මේ ආවේ අන්තං ආවේ කියලා බුදුහාම කියනවා මේ ලෝකේ උඹ ওই වයසට ගිහින් නෙවෙයි ලෙඩ්ඩුම තමයි ඉන්න හරියක් ඉන්නේ එක එක්ක සන්තෝෂ වෙච්ච එකක් ලෙඩ නැති එකක් නැහැ. හැබැයි මම ඔබට එකක් කියන්නම්. ওই කඳ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න තු හිටපන් කියලා. ඉතින් අර නගල බුදුමා බුදුහාමර වන්දනා කරලා පස්සේ සාරිපුත්තු සාන්තේ කාලේ දීලා කියනවා අනේ ස්වාමීන් වහන්සේලාගේ ඇස් දැකීම ප්‍රවාසලෙට දනීප කරන සුළුයි. මට දකින්න හම්බුන හරි කැමැති සංස දැන් බෑ. මම මේ ආවේ අන්තිමට. මම බුදුහාමුදුර හම්බෙන්න ගියා. බුදුහාමුදුර මට කිව්වා ලෙඩ නැති එක චිත්තක්ෂණයකට ලෙඩ නැති එක එක්කත් ජීවිතේ නෑ ඉන්නවයි කියලා හිතනනම් ඒකට එකක් බාහිරියක්. ඒක මෝඩේ. ඔක්කොම ලෙඩු. හැබැයි බුදුහාමුදුර කියේ මොකද්ද? හිත නරක කරගන්න එපා. කය නරක කරගන්න. ඒක සාරිපුත්හාමුදුරන උඹ බුදුරජාණන්ගෙන් කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවෙනකම හඳත්තද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට ඒක නම් බැරි. වටහන්න බැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ මේකයි ගිදර ජීුණත් මට ඔය ප්‍රශ්නයක් ආවනම් මම ඇත්තට බුදුහාමුදුර ගාවට යන්නේ ඔබන්නේ ඔබ හන්ති ගන්න. මොකද ඔබ හන්ති මේක විස්තර කරගෙන නිසා කරුණා කරලා මට මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවන ක්‍රමය කියලා දෙන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හොඳ පාසකවන්ට එනම් සීබුද්ධිය අහන්න කියලා ඒ නකුලපිත සූත්‍රයේ මතක් කරලා දෙනවා කය ලෙඩ වෙච්ච වෙලාවේ සතිය පිහිටවන්න සුව වෙච්ච වෙලාවේ සීතල පිහිටවන්න සැප හිතිච්ච වෙලාවේ සතිය පිහිටවන්න දුක හිතිච්ච වෙලාවේ සතිය පිහිටවන්න මේ ඉනේන හැම එකක්ම සැප හොඳයි දුක නරකයි කියලා තෝරන්න බේරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව මේ හැම එකේදීම සමසිතින් නොසැලෙන මනසකින් සතිය එහෙනම් මම දැන් මෙතන පිහිටවන්න පටන් අරගත්තොත් ඕනම කෙනෙකුට නොබෝ කාලෙකින් තේරෙනවා අසතුටෙන් ඉන්නකොටත් අසතුට අරමුණක් කරගෙන සතිය පිටවන්න පුළුවන්. සතුටේ ඉන්නකොට සතුට අරමුණු කරලා සීය පිටවන්න පුළුවන්. සැප දුක දෙක නැති වෙලාවක් තියෙනවා. මේ වෙලාවේදී අපි දන්නේ නැහැ. දන්නවනම් හැම වෙලාවෙම පෙළෙන දුක මේ වෙලාවේ නෑ. හැම වෙලාවෙම පිනවන සැප මේ වෙලාවේ නෑ. සැපත් නැ දුකක් නැති වෙලාව දන්නවනම් ඒකම තත් සතිය පිටවන්න පුළුවන්. ඒක දවස පුරාම වේදනා චෛසිකේ හරහා අප්‍රිය අමනාප විචිප්ත වෙච්ච ලීන හිත තිබුණා. නැත්තම් ප්‍රියමනාප පාසාදනීය නිමිත්තක් පාරුණා. දෙකේදීම සමහිත පවත්තන්න යනකම් නැත්තම් පවත්තන එක තමයි මේකේ නිෂ්ඨාව අවසාන කෙලවර කියලා දකිනකම් හැම යෝගාවචරයක් මේ ඉන්නේ මේදවත් දායනම් කොහොම හරි සෝවන් වෙලා යන්න කියලා තනනවා. අඩු ගන්න දෙවෙනි ධ්‍යානෙවත් එහෙම නැත්නම් මේ දිබ්බ චක්ක දිබ්බ සෝත හරි මොනවා හරි ගෙනියන්න හිතාගෙන තමයි යන්නේ. ඉතින් සුද්ධ බලාපොරොත්තු සුවීම සිද්ධ වෙනවා. මොකක්වත් හම් වෙන්නේ නැහැ. හම් වෙන්නේ මොකද්ද? සැපේදී සතිය පිටවන්න පුළුවන් දුකේදී සතිය පිටවන්න පුළුවන් හරි ගියාම සතිය පිටවන්න පුළුවන් වැරදුනවා සතිය පිටවන්න පුළුවන් දැන් හරි කියමුකෝ හරි ගිය එක දැන් ගෙදර කියලා මිනිසුන් කිව්වොත් එහෙම මොකද්ද කියන්නේ ගෙදර ඉන්න මිනිස්සු නැද්ද කින් විතර කොච්චර කලින් ලගිනා ඔච්චරද කියලා මොනවා ගිහිල්ලා පෙන්නන්නේ එක්ක ඔන්න ගිහිල්ලා මොන තිබුම අයිස් මොනවාරි ක්‍රිස්ටල් එකක් වගේ ඉතින් මේක තිබ්බ ගමන් දුක නැති වෙනවා මේක තිබුවා වේදන නැතිලා කිව්වනම් ඔන්න ඕගොල්ලන්ට දෙයන්න පුදුත් වගේ සලකයි මම මේ දවස් 10ම ගිහිල්ලා කෙරුවේ හොඳට භාවනා හරි ගියත් කමන්නේ වැරදුනත් කමන්නේ කියපේකන නෝන්ජලෙක් දිහා බලනවා වගේ තමයි මිනිස්සු බලන්නේ මේකට දෙවේ එළවන්නේ කියලා. මම එකක් කියන්න භාවනා ඉස්සරහට යන්න යන්න. මේ භාවනා කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නැතුව යනවා. ඉස්සරහට අපි වහන සෝවාන් වෙන්න කියනවා, ධ්‍යාන ලබන්න කියනවා, ආසය යන්න කියලා. දැන් මේ බණ අහන්න අහන්න ගියාම ඒකත් මොට්ට වෙනවානේ. මොකද භාවනා කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඒකේ වටිනාකමක් තියෙනවා. මොකද මම අර කීපතා මතක් කරානේ බුදුහාමුදුරු බුදු වෙලත් භාවනා කරේ කරා. ඇයි බුදුරජාණන් බුදු වෙලක් කිව්වා මාස 3කට ඉන්නවා කවුරක්වත් මං හිතන්නේ මම විවේක ගන්න යනවා පාර්ලිය වනේට කියලා. මොකද බුදු අනුබුදු වෙලා බාන කරන්නේ. මහකාශ්‍යප මහරහතන්සේ දුතාංග 13ම රැක්ක රහත් වුණාට පස්සේ. උනාජා හදාගත්ත චාරිත්‍රය ඒක තමයි. ඒ නිසා අපි වැඩිම වදින බුදුහමතුන්. මහකාශ්‍යප මහරහතන්සේ ඒ නිසා අපි කොච්චර භාවනා කරත් කොච්චර දියුණුවත් අපේ චර්යාවට දරගන්න කරු කරනවා ඒකට කොයි එක භාවනා කරලා දිනු වෙලා ඉන්නවද කොයි එක නැන්ද කියලා දන්නේ ඔක්කොම එක ගන්නට බලන්න. ඉතින් සංඝයා වහන්සේ අතර කොයි එක නගෝවන් වෙලා ඉන්නවද කොයි එක රාත්‍රියේ මොකෙක්ද ඔක්කොම දක්කේ. ඔක්කොම ජීවිතවල තියෙන ඔක්කොම භාවනා කරන ඉතින් කාටවත් අල්ලන්න බෑ. එහෙම නැත්නම් රාතන් නාසලටි ගල්ලා වෙඩි තිබ්බට පස්සේ ඉවරනේ බුද්ධහම. දැන් හොයන්න බෑ කොයි එකද කොයි එකද හොයන්න. හැම කෙනාම ඉතාලම ගෞරවහත් වෙච්ච එක ඉතාලම ගෞරවයෙන් වෙලාට එළ පාටි. සෝවාන් වෙච්ච ගමන් තොරයි. පුතඥයෙක් තොරයි. එතකොට මේ ඔක්කොගෙම තියෙන චාරිත්‍රයක් විතරයි. කිසි කෙනෙක් මේ මේ දේවල් දන්නවා කියා පාන්නේ නැහැ. එතකොට අපි ගංගානංගවේ වැලිතලාවේ වැලියට ළඟ ඉන්න වැලියට ඒකට ලොකුත් නැහැ කුංචිත් නැහැ. එවැනි යටි හැදෙන්නේ මගේ ළඟ නෑ. මගේ වෙලේ ඇති වෙන්නේ නෑ දෙයක්. නමුත් අපි බුදු දනන්ස් කියන අපකා වාරුකා ගංගා අනන්තා නිබ්බුතා ජින. ඔල දැනගනිලා මෙච්චර තටමැව්වට මේ භවණ අමාරුයි කියලා. මුළු ගංගානංගගේ තියෙන වැලිතලාවල් කොච්චර ඇද්ද? ඒ වැලිතලාවල වැලියට කොච්චරද? ඊටත් වැඩි නිවන් දකපු ඇත්ත මේ ධාතනේ. අනන්තා නිබ්බුතා ජින නිවන් දකපුවත් වැඩි. ඒ නිසා නිවන් දැක්කත් නොදැක්ක කෙනෙක් වගේ භාවනාවක්. නොදැක්ක අයත් එක්ක සමසේ ඉන්න. කිසිසේත්ම කැපෙන්න එපා. එතකොට මොකද වෙන්නේ? කොච්චර භාවනා හරියයි කියලා උනන්දු වෙන්නේ නැහැ. භාවනා වැරදුණයි කියලා අතාරින්නෙත් නැහැ. කරගෙන කරගෙන යනකොට මේ වේදනාව පිළිබඳ පුදුමාකාර පළල් වීමක්, විශේෂයෙන් පළල් වීමක්, ඒ වගේම පරිචයක් ලැබෙන්න ලැබෙන්න තියෙනවා නේ බුදුහාමුදුරුවෝ මොන වගේ මනසකින් මොන තරම් බුදු හිතකින් මොන තරම් බුදු කල්පනාවකින් මේක දේශනා කරාද කියලා තේරෙන්නේ ඒ සියලු වේදනාවත් පශ්චාත්තාපාවත් හිතේ දීන භාවාවත් විචිප්ත භාවාවත් අපි චර්යාව කරන්නේ. ඒතර බෞද්ධ අතර විශේෂයෙන්ම තේරවාද බුද්ධ ධර්ම මහා මේ විපස්සනා කරන කෙනා අතර තියෙන මේ ගුණය කියන්නේ తాදී ගුණය කියලා. සැප කියලා වෙනසකුත් නැහැ දුක කියලා වෙනසකුත් නැහැ. එහෙම නැතුව හරි ගියයි කියලා වෙනසකුත් නැහැ වැරදුණයි කියලා වෙනසකුත් නැහැ. අපි දන්නවා අෂ්ටෝක ධර්මයේ අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම සඳහා නම් සුඛ වේදනාවත් සැපෙන් පටන් ගන්න කියලා දුකෙන් කෙලවර වෙනවා දුක් වේදනාව දුකෙන් පටන් සැපෙන් කෙලවර වෙනවා අදුක්ඛ සුඛ වේදනාවදී මේ දෙකේම උච්ච අවස්ථාවක් නෑ මේ තුනටම සමහිත පාත්තනයට ගියාට පස්සේ අපි බාහිර කෙනෙක්ගෙන් කුප්පන්න බැරි බාහිර ආරමුණු වලින් ඕභාෂණය කරන්න බැරි කුප්පන්න බැරි තත්ත්වයකට පත් වෙනවා එහෙම නැතුව වේදනාදිගේ තොරණ බෙදගෙන ඕන බාහිර අරමුණකින් එක්ක කුප්පන්න පුළුවන් එහෙම නැත්නම් ආස්වාද කරලා ගන්න පුළුවන්. ඒ තාකල් අපේ ස්වාධීනත්වයක් හෝ විමුක්තියක් නැහැ. ඒ ශාපි කොයි දේ මොන දේ හම්බුණත් සමසිත පවත්තන්න නම් වේදනාවන වසනාව කරනකොට ඒකාන්තයෙන්ම පරිලහ මතුවෙනවා. ඉතින් දීන ගැති මතුවෙනවා. හිත විසිරී යනකොට මතුන. ඒ වෙලාවේදී කලබල වෙන්නේ නැතුව ආයෙත් හිත පිටු කරලා ආයෙ භාවනා කරන්න. එතකොට ඒ නැති උනා කියලා ඉස්තරහණයක් වෙන්නේ ආයෙසරයක් හිත ඒකෝදි භාවයට එන්න පුළුවන්. අනේ එහෙම කළොත් මේ විදිහට වේදනාව පිළිබඳව ඒ අන්ත දෙක දැනගත්තොත් ඒක ඩාට මරණ මොහොතේදී කලබගෑනියක් අවුලක් මොකක්වත් නැහැ යා දන්නවා මේ කරගෙන ගියේ කියම තව පොඩ්ඩක් ඉස්සරහට යන්නේ මේ මරණය ඔක්කොම ඉවර තමයි හැබෑව. ඒක කලකොල වෙන්න දෙයක් නැහැ. එහෙම භාවනාවකින් වේදනාව පිළිබඳ හැඟීමක් නැති කෙනා මරණයට ගිහිනොට නැත්තම් මොනවා වේද කියලා පොඩ්ඩක් හිතන්න. ඔය පියංගෙන් වෙන වෙන වස්තු ඔක්කොම නා. අකමැති මිනිහෙක් අතරපත් වෙනවා. අන්ත දුවකට එනවා. විතරමල්ල පොළේ ගහුවා වගේ ඔක්කොම හැඳි ගෑවිලා යනවා. වේදනාව පිළිබඳව පරීක්ෂණ කරපු නැති කෙනා. වේදනාව ටිකක් දුරට අත්දැකපු එකනට හොඳ පූර්ණ මේ පෙර උරුවක් එනවා. මේ නොවල ඉඳ වෙනකොට ඇති. වයසට යනකොට ඇති. මරණය කියන්නේ මේකයි කියලා ගියාට පස්සේ මරණයේදී අපි කියන මෘතයේදී සතිය පිහිටුවේ කාට විතරයි අමෘතය හම්බෙන්නේ. තරහ වෙන්න එපා වෙන කරන්න කියන ක්‍රමයක් නැහැ. මරණ වේදනාව හරහා ගියේ කාට විතරයි හොවන් වෙන්න පුළුවන්. ඒ නිසා පරයන්කේදී මරණය හා සමානයි. මරණ වේදනාව සමාන දුකක් දීලා සටන බව දෙන්න චීජයට ගිය කෙනාට අන්න හිතා ගන්න පුළුවන් මූර්තිය හරහා අමෘතය කරනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මහනි මේ අමෘතයට යන්න කෙටි ක්‍රමයක් මීට වැඩිය මන් දන්නේ මරණානුස්සතිය තරම්. විතර මරණය මිනේ කරපන් මේ මිනිසයා අමෘතයට බොහෝම කීකරු. මරණයක පිළිබඳ බයම නැතිව මෙනෙහි කරන්නේ නැති එක අමෘත මෘතේදී හරියකට බයකටපත් වෙන අමෘතිය ලබන්නේ. ඒ නිසා භාවනාවේදී එන මේ දුක මරණය, ලෙඩ, වයසට යෑම පිළිබඳ කුංචි දේව දූතේ ඒක එන්නේ එන්නේ වැඩි කරගන්න උත්සාහ කරන්න නම් භාවනාවේ සැපයි තියෙද්දි දුක් ඉන්න පුළුවන්. දුක්ින්දී සැපෙන්න පුළුවන්. මේ දෙකේදී පාවා නොදී ඉදිරියට කරගෙන යන්නයි ඊට විසිරුණොත් අනිදාය භාවනා කරපන් ඒක ලේත පිළියම් කරලා ආයෙත් ඒක යොදන්න හරියට අර පතරන් වතුර ධර්මංශා ගින්නේ වතුරේ ගින්නේ වතුරේ දානවා වගේ නමුත් කවදා හරි අපි හිතමු කවුරු හරි මේක තේරුම් අරගෙන ටිකක් ඉදිරියට ගියයි කියලා යම් ප්‍රමාණයක් වේදනාවක සාධාරණීමේ ශක්තිය කතුණයි කියලා ඒකින හිතුවොත් ඒක තමන්ගේ පුතාට දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා දරුවෙකුට මේ බුදුරියට මම මේ ලැබිච්ච විදර්ශනා ඥානය ඔබ තියාගන්න පුතේ කියලා පොකට් එක දාලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කවුරු හරි මේක පුරුදු කළොත් හිතනද මං පහරන හොරෙකුට අපෙන් ඒ ශක්තිය උදල ගන්න පුළුවන් කියලා. කද්දාවත් බෑ. රජෙකුට පුළුවන් ද බඩු පටවන්න මේකට. ඒ වගේම අපිට කඩේකින් ගන්න පුළුවන්. ඒ නිසා මේ හම්බෙච්ච වෙලාවේදී දුකේදී සැපේදී දෙකේදීම මේ සමහිත පාත්තන්න ගන්න උත්සාහය කළ හැක්කේ මනුස්ස ලෝකේ පමණමයි දිවි ලෝකෙදී කරන්න බෑ තිරිසන් ලෝකෙදී කරන්න බෑ යක්ෂයෙක් වෙලා කරන්න බෑ නිසා මේ පැමිණි දුක් වලට චරිචුරු ගන්න එපා පැමිණි දුක් වලට චරිචුරු ගන්නවා නම් යෝගාවචරකමට ලැජ්ජයි ඒ නිසා ටික ටික ටික ටික ඒ දුක දරාගෙන ඉදිරියට යන කෙනාට තමයි ආර්ය දුක්ඛ සත්‍ය කියලා වෙත පැමිණෙන දුක හරහා තමයි අපි දුක්ඛාර සත්‍ය තේරෙන්නේ නැත්නම් දුක්ඛාර සත්‍ය කියලා රත්තරන් කොලේ ගොතපු ටොපි එකක් වගේ එකක් මේ ලෝකේ නැහැ. මුළු කරගෙන යනකොට පාරේ දීලා හම්බේ එක පාට මට දුක්ඛාර සත්‍ය කියලා හම්බෙන්නේ මේ පැමිණිච්ච දුකේ වැඩිවීම දරා සිටීමේ වැඩි වෙනවනම් මතක තියාගන්න දුක්ඛාර සත්‍ය කියනවා. ඒක නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ පරියන්කේදී වැඩි දුකක් වෙන පේකන වැඩි දියුණුවක් ලබලා තියෙනවා. වැඩි නිවනට කිට්ටුයි. හැබැයි දුක ඉල්ලලා ගන්නවා. ඒකත් කෙලවටානේ. මේ පැමිණි දුක් විඳීමයි මේකෙදී තියෙන්නේ. ඒ නිසා අපි වැරදි කියලා පෙරුණයි කියලා හරිදී නැහැ කියලා විසිකරපු ටිකේ තමයි නිවන තියෙන්නේ. මත්තේදී මේ පැමිණි දුක් පැරිලහයි කියලා ඒ වෙලාවේදී දුකකට අමලියකට හදේපත් උනත් ඒ මම දැන් මෙතන ඉන්නවා කියන ගතිය මට ඇති කරගන්න පුළුවන් එක තමයි මම බඩනදී කියලා හිතාන හැම තැනකදීම එළඹ සිටි සීය ඇති කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා සියලු දෙනාට සනසිවුදා වේවා කියන